ಫಕದ್ ಕಾಮ ಇಕಾಮತು ಫಕದ್ ಕಾಮ ಕಿಯಾಮತು ಮರುವೆಜ್ಜೆ ಮೀಹಾ ದನ್ನಾರ್ಹೆ ಫಹೆ ಏನಗೆ ಗಿಯಾಮೆಂಗೆ ಹಿಸಾಬುಗೆ ಕಾಯಿಂ ವಿಯೆ ಮರುವೆಜ್ಜೆ ಮೀಹಾ ಏನಗೆ ಗಿಯಾಮೆಂಗೆ ಹಿಸಾಬುಗೆ ಕಾಯಿಂ ವಿಯೆ ಸಬಬಕಿ ಆಖಿರತಟ್ಟಕ ඉන්සානා දතුරු ෆෂායිරු එම්මෙ ෆුරතම මර්හලායි කව්වලෝ එතනුග කාමියාබ වෙජ්ජ මීහා ඒන ආඛිරෙත් දොහ කාමියාබ වෙජ්ජ අදි එතාංග අබාජ්‍ය වෙරි මීහා ආඛිරෙත් දොහගස් අබාජ්‍ය වෙරි වෙජ්ජ එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා කීත කුර්ආන් ගා වහී කරවනි යුසබ්බිතුල්ලාහු ලදීනා ආමනූ බිල් කවුලි සාබිති ෆිල් හයාතිද් දුනියා වල් වෆිල් ආඛිරා කොම්මයකස් අල්ලාහ් මේ වහී කරවනි ඊමාම්ව සාලිහ් අමලු කුරි මීහුන් අල්ලාහ් සුබ්හානහු වතාලා සාබිතු වෙගෙන්වා බස්ෆුලුන් දුනියේකව සාබිතු කොත් දෙවවානේ අදි කව්වලුගවස් ඒ සාබිතු වෙගෙන්වා බස්ෆුලුගේ මුරාදකි ඒ ලා ඉලාහා ඉල්ලල්ලාහ් මි කලිම ෆුලුන් අල්ලාහ් සුබ්හානහු වතාලා දුනියේකව සාබිතු කොත් දෙවවානි ඊමාම්ව සාලිහ් අමලු කුරි මීහුන්නේ අමල් නුකොෆිය කසාබිතන් නුකොත් දෙවවාන අල්ලාහ් ದುನಿಯಾಕು ವಸ ಅದಿ ಕವ್ವಳಕು ವಸ ದುನಿಯೆಗೆ ಸಲ್ಲೋಹ ಸಾಬಿತು ಕೊದ್ದೆವ್ವಾನಿ ದೀಮ್ಮತೀಗ ಸಾಬಿತು ಕೊದ್ದೆವ್ವಾನಿ ಈಮಾನ್ ವೆ ಸಾಲಿಹ್ ಅಮಲ್ ಕುರಿಮೀಹುಂ ಹಮ ಎಗೊತ ಕವ್ವಳಗು ವಸ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಸಾಬಿತು ಕೊದ್ದೆವ್ವಾನಿ ಈಮಾನ್ ವೆ ಸಾಲಿಹ್ ಅಮಲ್ ಕುರಿಮೀಹುಂ එහෙන් කම අලගොන්න මෙන් එම්මේ ෆොරතම කමකන් ඊමාන් වා මිජහෙනි කව්වලුගේ කන්තත්තක මරුම ෆහුග හිඟාන කන්තත්තක ආද කව්වලු තෙරේක වරගින කන්තත්තන් එබ හිඟා අල්ලාහ් සුබ්හානහු වතාලේ හොලෆා මුමින් අලතකුන්න කව්වල් තිරේකවස් නියමයි එබදෙව්ව රහමයිල්ලව්ව කව්වල් තිරේකවස් අදි නුබාන් උලෆා මීහාය කව්වලුගස් අල්ලාහ් සුබ්හානහු වතාලා අසාබු දෙව්ව රංගලු හොලෆා මීහාය අල්ලාහ් සුබ්හානහු වතාලා ගේ දෙ මලායික බේකලුන් ඒ නකීර මුන්කර දෙ මලායිකතුන් ඒ බේකලුන් වඩාගෙන තින් සවාල් කුරවන් ඒන එව්ස් ජෙහෙලුමෙන් නැති ෆුරිහමෙන් එතින් සවාලුගේ ජවාබු දෙන ඒ ರಬ್ಬಾ ಬೆಹೆಗೊತುನ್ನಾ ದೀನಾ ಬೆಹೆಗೊತುನ್ನಾ ನಬಿಯಾ ಬೆಹೆಗೊತು ಮಿತಿನ್ ಸುವಾಲು ಕುರಾನ್ ಕುರೀಮ ಎ ಹಿಯಲಫಾ ಮುಮಿನು ಅಳಾ ವರ ಫಸೇಹಾನ್ ಎ ತಿನ್ ಸುವಾಲುಗೆ ಜವಾಬ್ ದೇನ್ ಎಹಿಂದ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲಾ ಸುವರ್ಗೇನ್ ಏನೆಟ್ಟಕ ತಮ್ಮತಿ ಫತರುಮ್ಮಂ ಅಮರು ಕುರವ್ವಾನೆ ಅದಿ ස්වර්ගය විෆරාතුන් දොරෙන් හුළුම මලායිකෙ බේකරුණ අමරු කුරවාන එහිඳු ස්වර්ගයෙන් දොරෙන් හුළුවිගෙන් දාන අදි ඒගේ ස්වර්ගයේ මීරු වස් එන ටකා ලිබෙවුන් දාන කොම්මෙ දුවහකු කොම්මෙ දුවහකු හවි හෙඳුනා හවීරු එනගේ මකාම් ස්වර්ගයේ වා එනගේ මකාම් එනට කදක්කාලේ වෙන එන දන්නවන අල්ලාහ ගියාමෙන් අවහ කායිම කොද්දෙවාෂ තිමන්නගේ මන්සිල තිමන්න ෆෝර් තිමන්න වාසිලු මට්ටක අවහ කියාමෙන් කායිම කොද්දෙවාෂ අදි එනයි ගාතන් අල්ලාහ සුබ්හානහු තාලා ෆොනුවාන් එනගේ සාලිහු අමල් ඒනගේ හේවලෆා අමල් අල්ලාහ් සුබ්හානහු වතාලා ඒනයි ගාත ෆොනවාන ඉන්සානෙක්ගේ සිෆාග රීති ඉන්සානෙක්ගේ සිෆාග ඒනගේ මූණු ඉරුෆතෙන් උජාලාවෙගෙන් වානේ අදි ඒනයි ගාග ගොම කස්තූරිය වර මිරවස්තවාන ඒන ආස් දන්නවාන කලියන් උෆාරිකන් හුට්ටේ එහිඳු ඒන දන්නවාන කලිය එකා කොහෙ එහිඳු ඒන බුනාන තිමන්නේ කලියගේ හේව අමලේ ඒන වරන් උෆා කුරාන අදි කව්වල එනට්ටක තනවස් කොල්ලා දෙවේන අදි කව්වල ඒනය ස්වර්ගයේ බගීචා තවතරෙන් බගීචා එක්කමුග ලෙවෙන හැම එහෙම නුලෆා නුබාක දුනියමති උලුන මීහා ඒනෙට්ටක අල්ලාහ් අසහාබ් කණ්ඩායලු වියතාංග කවවලුග ඒනේගාත දෙමලයක්තුම් වඩාගෙන් හැම මිතින් සුවාල කුරවානකම කේනකේ එක ජවාබෙන් නුදෙවෙන් එහිඳු අල්ලාහ් සුබ්හානහු තාලා මලායිකතුන වහී කුරවාන් ඒ නෙට්ටකා නරකයින් තම්මති ෆතුරාෂේ අදි නරකයා වි ෆරාතුන් එන දොරෙන් හුලවාෂ නරකයාගේ එනගේ මකාම් එන දක්කාලි වේන හෙඳුනා හවීර් කොම්මෙදු වහකු අදි නරකයාගේ හූනුවා එන ලිබෙහුන්දාන එන දන්නවුන්දාන අල්ලාහ් ගියාමෙක් ගායමන කුරවාෂේ සබබකි ගියාමෙක් ගායම වෙච්චන මේනගේ අසහපති මහපොඩු වෙගෙන් වාන එහෙම එම්මේ ෆොරතම අලගොන්න මිකන්තත්තකන් ඊමාම් වංගේ බජිහේ කව්වල වෙකන්තත්තකන් දෙම්මි නුබා නුලෆා මීහාගේ නුබා අමලතන් අල්ලාහ් සුබ්හානහු වතාලා කව්වළු තෙරේගේන දක්කානේ නුලෆා නුබා මීහෙග්ගේ සිෆාග ඒනගේ මූණු රේගඬුගේ අඳිරිකම් ෆදෙන් අඳිරිවෙගෙන් වාන ඇස් ඒන දන්නවාන කලියන් හිතාම වෙරිකන් හොට්ටේ හිතාම වෙරිකන් හොට්ටේ එහිඳු ඒන බුණානේ කලියහි කාකුහ එන ජවාබ් ගුණාන තිමන්නේහි කලියගේ නුබා අමලේ කොම්මියකස් මි කව්බළුගේ මිහිඟා කන්තත්තකන් අලුගොඬ මෙන් ඊමාන් නුවේ ආඛරතකන් ඊමාන් විකම ගනුවාන් දෙන් එනෙන් අසාබු දෙවේනේ හෙඳුනා හවීර බරාබරන් එනං අසාබු දෙවෙන බින්ගඩ එන ෆිත්තාලාන එනගේ අරිකෂීගේ කෂිත එක් කරගඬ වනක් කරගඬ වදගෙන් දාන කොම්මෙදු වහකුමි ගොතන් එනං අසාබු දෙවෙන මලායිකෙ බේකලුන් හම්මුෂි දකුන් එබේ එනගේ ගෑග තලා හදාන කොම්මෙදු වහකු කොම්මකස් මර අලගොඬ ඊමාම් වංජි හේන මර්වානකම huriha ecche marwagen daane duniyega hama ekecche ves baaki wen hunnan allah subhanahu wa taala kitu quran ga hikrobani kullu man alayha fan wa yabqa wajhu rabbika dhul jalali wal ikram duniyega miwa huriha ecche fanawegen daane hama ekani baaki hunnan allah subhanahu wa taala ge zaata fulai huriha ecche allahumma ni fanawun liyuwa fa duniyega wa huriha echaka e insanum vias jinnim vias malaikatum vias අදි හයවානුම් වෙස් හුරිහා එච්චක ගස් ගහා ගෙස්සක සුරිහා එච්චක දුනියව වෙස් අල්ලාහ් සුබ්හානහු තාලි වනි ෆනාවුන් ලිව්වහ දුනිය වෙස් ෆනාවෙගෙන් දාන කොම්යක සුරිහා මලායිකෙ බේකලු වෙස් ෆනාවෙගෙන් දාන ඉන්සානුන් එම්මෙ ෆරතම් මරවෙන් දාන ඉන්සානුන් නා ජින්නි යෆහු යගේ ෆහුන් අදි මලායිකෙ බේකලුන් අවහාරවෙගෙන් දාන ඉස්රාෆිල আলাইහිස් සලාම් අල්ලාහ්ගේ අමරු ෆුල තාලෆිලි ෆුම්මා ලවවාන එම්මෙ ෆරතම තාලෆිලි ඒ තාලෆිලිගේ අඩ අන්නානී මටමටුන් ගදවමු මටමටුන් ගදවමුන් එතාල ෆිලිග අඩු අන්නානි තාල ෆිලිග අඩු ඉවේනි ජමලුතහක ෆෙන්දෙන් වෙගෙන් ෆෙන්ගඩෙන් හදන් උලේ මීහක හවුදෙන් හදන් උලේ මීහකන් එම්මේ ෆරතම තාල ෆිලිග අඩු ඉවේනි ඒන තාල ෆිලිග අඩු ඉවෙන් ෆෙෂමුන් ඒන මච්ච බලහට්ටයන් හයරාම් වෙ ෆහුට්ට ඒන නුකුලදාන වෙගෙන් වාන එක් අඩු වෙහුන් එහා ගදවෙගෙන් අන්නානන්නව කුත ඒනකෙස් මේ ඵලයන් ගොස් ඒන මරවගෙන් වෙට්ටේන මීස්තකුම් වෙට්ටෙන් ෆරහාන මරුවෙගෙන් ඒ අඩුවක් ගඩුගේ ගදකමුම් තාලෆිලීග සවබකි වකි වරකන් ඉන්සානයන් අඩුවෙනි වකි වරකවර බාර් වෙච්ච ඉන්සානගේ මේදානේ ඵලයගෙන් කුරීග බයෙන් උම්මෙත්තකන් අල්ලාහ් සුබ්හාන වතාලා අසහාබ දෙව්වා ෆවස්වේ අඩෙග්ගේ සරියයි මලායිකෙ බේකලකු රහුගේ එක්කොලන් අර එක්කොල ෆෑබ වඩාගෙන් අඩ මී ඉවැලවණී එවගොත් මිස්තකුම් මේත ෆලාගේ මරුවගෙන්ද එගොත බෑවර කවුමතකන් අල්ලාහ් සුබ්හානහු වතාලා අසාබ් ෆොනුබෑ ෆේබහුරි අඩකුම් හැම ඉපදෙන් තාල ෆිලීගේ අඩ අන්නානි ගදවම වකීසාක් වදාර ඉන්සානුන එහෙම කුලදානකන් ලිපිගෙන් නොවාන ඉන්සානුන් තම මරුවගෙන් වෙට්ටෙන් ෆෂාන හොරිහා ඉන්සානුන් මරුවගෙන් දියුම ෆහුගා දෙන් ෆර්බදත ඒ අඩ ෆර්බදත බිරුගෙන් ෆර්බදතන් හොරිතනුන් නට්ටාගෙන් දුවන් ෆෂාන ෆර්බදත දුවන් ෆරාන හොරිතනුන් නට්ටාගෙන් ಸೌಬಕಿ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಮಿ ಫರ್ಬದ ತಹಕಿ ಬಿಂಗಂಡು ಸಾಬಿತು ಕುರವ್ವು ಮಟ್ಟಕ ದಿಮದಿಮ್ಯಾಗಿ ಜಸ್ಸವಾಫಾವಾತಕೆತಿ ಫರ್ಬದ ತಹಕಿ ಅಡು ಎಹುಂ ಎಮ್ಮೆ ನಿಕಮೆತಿಯುಗಂ ವಾಬಯಕಿ ಇನ್ಸಾನುಂ ಎಮ್ಮೆ ಫುರತಮ ಅಡ ಮರುವೆಗೆನ್ ದಾನಿ ಇನ್ಸಾನುಂ ತ ದೆನ್ ಎಫ್ಫಹುಗೆ ಎಹೆನ್ ತಕೆತಿ ಇನ್ಸಾನು ಮರುಮಫಹು ಫರ್ಬದ ತಂ ಹುರಿತನು ನಟ್ಟಾಗೆನ್ ದುವಂ ಫರಾನ್ ಕೀರ್ತಿ ಕುರಾನ್ ಗಲ್ಲಾಹ್ ವಹಿ ಕುರಬ್ಬನಿ ವಹಿಯ ತಮುರ್ರು ಮರ್ರ ಸಹಾಬ್ ಎ ಫರ್ಬದತ උඩුග විලාත් මි දුවා ෆදාන් දුවානේ මිම්මතිග ඒ දුවගෙන් එ ෆරුබද අනෙ ෆරුබද ජෙහි කුඩි කුඩි වේගෙන් දානේ ෆරුබදත දැන් අල්ලාහ් වහී කරවනි වතකුනුල් ජිබාලු කල් ඉහ්නිල් මන්ෆූෂ් ෆරුබදත එවගුතුග මච්ච කුඩි ගඬ කව්වෙගෙන් අරගෙන දානේ ෆරුබදත කුඩි කුඩි වේගෙන් දානේ ෆරුබදත බිම්මතින් කුඩි කුඩි වේගෙන් දියාම දැන් බින්ගඩක සාබිතව නොවේ වෙන බින්ගඩන් හෙලුම් අන්නම් ෆෂානේ إذا زلزلت إذا زلزلت الأرض زلزالها وأخرجت الأرض أثقالها بينغندو هليگن فمكون هليگن فيهinde adi ebinganduge eterega wataketi beeran ukala fihinde kommiyakas binganduge eterega wataketi beeran ukalan huriha khazana take beeran ukalan bingandan heligen gos bingandu fundu fundu wegen daane bingandu fundu fundu wegen da wagutu ei wara bodu waguten ei bodu waguten ei wara birweri mansaren ei binganda fundu fundu wegen da wagutuga binganda fundu fundu wegen diima fahuga den oduga miwa eheni hen tarita halaku wegen dan iruhanda taritan halaku wegen dan tarita bimmacha tiriya faban farane ware wehe fadan allah ki ti qur'an ga hekoroni wa idan nujumun kadarat tarita ware wehe hen faba fihinde den iru faifajjahale wene iru ege alikan duvvale wene iru faifajje bodu iru faifajjahale wene Allah kiti Quran gahi Quran ida shamsu kuhwirat iru faifajjahale wunu hinde iruge alikan gellunu hinde iru kundi kundi we halaku wegen dan den udu yo varugada udu udu ira iragen dan udu ira iragen dan ei emme varugada eti udu ei ehindu malaa'ike bekelan uduge faraa faratan arahan allah kiitu gon gafe korni ida samaa'un shaqqat udu falaagen diya hinde udu fala falaagen daana malaa'ike bekelan uduge faraa faratan arahan allah ikrawani wal malaku ala arja'iha wa yahmilu arsha rabbika fawqahum yawma idin thamaniya කොම්මියකස් මලායිකෙබ්බේ කලුන් උඩුගේ ෆරායි ෆරාතන් අරාන උඩු කුඩි කුඩි වෙගෙන් දියයි දියුම ෆහුග දෙම් මලායිකතුන්ගේ මරු අල්ලාහ් සුබ්හානහු වතාලා හිප්පවානේ මලකල් මෝතන් අල්ලාහ් අමරු කුරවාන මලායිකතුන්ගේ මරු හිප්පවාශ එහිඳු ජිබ්‍රීල් මීකායිල් ඉස්රාෆීල් අදි මලකල් මෞත් මි මලායිකතුන් ෆියවා එහෙන් හුරිහා මලායිකෙ බේකලුන්ගේ මරු මලකල් මෞත් හිප්පවාන දැන් හුරිහා මලායිකෙ බේකලුන්ගේ මරු මලකල් මෞත් හිප්පවම ෆහ අල්ලාහ් සුබ්හාන ව තාලාගේ හදරත මලකල් මෞත් වඩා ගන්නවාන අදි අල්ලාහ් සුබ්හාන ව තාලා මලකල් මෞත සවාල් කුරවාන මන් බකිය වහුව යඅලම් ekalaange dinewodigem wa halu malakal maut aswal kurwana mihar marnuwe ba kitibi kombayen he ehindu malakal maut dannawane jibril wa mikail wa israfil wa ana wa anta alladhi la tamut miharu baqiwe marnuwe tibi jibril ge fana mikail ge fana israfil ge fana adi timan kale ge fana adi iba allah iba allah duhak was marnuwane farati දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා වහී කරවන්නේ ජිබ්‍රීල් වස් මර්වාන අදි මීකායිල් වස් අදි ඉස්රාෆීල් වස් මර්වාන ජිබ්‍රීල් ගෆාන වස් මීකායිල් වස් මර්වාන දැන් මලකල් මෝත අල්ලාහ් වහී කරවන්නේ එදේ බේකලුන්ගේ මරුගෙන් දියුම දැන් මලකල් මෝත එදේ බේකලුන්ගේ මරුගන්නවාන දැන් අල්ලාහ් අර්ෂ වහී කරවවානේ එකලාගේ ඉන්නවි අරුෂ අරුෂ කිස් මහලූගේ අල්ලාහ් වහී කුරවාන ඉස්රාෆීල්ගේ තාලෆීල් අතුල් ලැබුමා එහිඳු මල් අරුෂ් තාళපිලි තාళපිලි හිප්පවාන දැන් මලකුල් මවුත අමර කුරවාන ඉස්රාෆීල් ගේ ෆුරාන වෙස් කෙන්දියුම දැන් ඉස්රාෆීල් ගේ ෆුරාන මලකුල් මවුත හිප්පෙවුම ෆහුග අල්ලාහ් ගේ දරබාර වඩාගත්ම ෆහ අල්ලාහ් සුබ්හාන වතාලා සවාල් කුරවාන ඒ මලකුල් මවුතේ මන් බගියා මිහාර මරණුවේ බාකි තිබි කොම්බයෙන් හේ එහිඳ මලකුල් මවුත දන්නවානේ බකීතු අනා ව අන්තල් ලදි ලා තමූත් මිහාර බාකීවේ මරණුවේ තිබි තිමන් නයා අදි ඉබා අල්ලාහ් ඉබා අල්ලාහ් දුවහක් වස් මරණුවානේ ෆරාත් එහිඳ අල්ලාහ් කරවාන ඒ මලකල් මෞතේ කලේග ෆාන කියස් තිමන් අල්ලාහ්ගේ තිමන් අල්ලාහ් හෙද්දවි මහලුවකේ තිමන් අල්ලාහ් වනි හුරිහා මහලුවුගේ මච්චම් මරවුන් ලියුවාෆේ එහෙන් කම කලේග ෆානවස් මරවානේ එහිඳ අල්ලාහ් සුබ්හානහු වතාලා මලකල් මෞත මලකල් මෞත්ගේ ෆුරාන හිප්පවානේ කලේග ෆාන සජිදා වඩා ගන්නවා හිඳු එකලිෆන් අල්ලාහ් තාලා කුරිෆුල මතීක සජිදා වඩා ගන්නවානේ එඳ අල්ලාහ් සුබ්හානහු වතාලා මලකල් මෞතුගේ ෆුරාන හිප්පවානේ pem bimmati genen evves dirume muli kainatu ge evves tanek ge evves dirumennen allah ekorovan ainal jabbarun tinfar allah ekor ainal jabbarun ainal jabbarun kubahe bimmati ge bodukan dakkaen ulunu gadakan dakkaen ulunu bodaverin kubahe mihun kubahe bimmati ge mistakun aniyaveri ulunu raskama dawwa kuri bodati bodaverin tak kubahe tinfar allah ekorovan hama evves jawaben evves faratakum naannan koba uriha marwa fayewi den kaakuto jawabu deeni den allah wahi qur'an limanil mulkul yawm tim fahar wahi qur'an limanil mulkul yawm limanil mulkul yawm kaakan he miyadu verikan hagguwegen wani kaakan he verikan milkuwegen wani evves miyaku jawaben nudene khudu allah subhanahu wa ta'ala kelange zaat fla jawabu devvan lillahil wahidil qahhar verikan hagwagam wani gada kirtiwanta Allah hash kamyakas Allah subhanahu wa ta'ala de malaike bekalun dirwan malaike bekalun dirwan huriha malaike bekalun Allah subhanahu wa ta'ala dirwan dirwuma fahu israfil ge aipula taalafili devva israfilan amur kurawwan devana taalafili fumma elevuma devana taalafili fumma elevuma israfilan amur kurawwan ehindu israfil alayhis salam devana taalafili fumma elevwan devana taalafili fumma eleve hindu ಹುರಿಹ ಇನ್ಸಾನುನ್ನ ಫುರಾನ ಎಡೇನ ಹುರಿಹ ಇನ್ಸಾನು ಅಲುನ್ ದಿರಿಗೆಂ ಕವ್ವಳ ತಕುಂ ತೆದುವಾನ ಅಲುನ್ ತೆದು ತೆದುವಾನ ಕವ್ವಳ ತಕುಂ ದಿರಿಗೆಂ ಐದು ಮಲಾಯಕೆ ಬೇಕಲುಂ ಎಬಾಮೀಹುಂ ಮಹ್ಶರ್ಗೆ ಮೈದಾನ ಜಮಾ ಕುರವ್ವಾನ ಮಹ್ಶರ್ಗೆ ಮೈದಾನ ಮೀಸ್ತಹುಂ ಗಬರು ತಕುಂ ತೆದುವೆ ಮಹ್ಶರ್ಗೆ ಮೈದಾನ ಅಲ್ಲಾಹ್ ಜಮಾ ಕುರವ್ವಾನ ಎದುವಹುಗವಾನಿ ಭಿಂಗಡುವೆಸ್ ತಫಾತು ಬಿಮೆಂ ಅದಿ ಉಡುವೆಸ್ ತಫಾತು ಉಡೆ Allah subhanahu wa ta'ala يقول يوم تبدل الأرض غير الأرض والسماوات وبرزوا لله الواحد القهار කොම්මයකස් උඩුවස් අල්ලාහ් සුබ්හානහු තාලා එහෙන් උඩක බදල කොද්දෙවාන එදෝ හොගවානි එම්මෙ උඩ මියදු එබවේ හයින් උඩු එදෝ හොගවානි එම්මෙ උඩ අදි බින්ගඬු වරන් එවරන් අල්ලාහ් සුබ්හානහු තාලා බින්ගඬු ලැබවාන එවස් කහල අඩි ගුඩන් කමෙ බින්මති ගනවානේ වරන් හම හම කො බින්ගඬු අල්ලාහ් ලැබවානේ දැන් කොම්මයකස් මීස්තකුන් මහෂර්ගේ මෑදාන ජමා කරවේන මීස්තකම් මහෂර් ගමාදාන ෆෙන්ගඩු දෙමේ ෆදායින් ෆෙන්ගඩ දෙමේ ෆදායින් මහෂර් ගමාදාන ජමා මොට්ටකා මීස්තකම් ගබුර්තකම් කව්වලතකම් තෙදුවේ දුවම් ෆෂාන එදිමාල මලායිකේ බේකලුම් මීස්තකම් ලාව්වමුන් ලාව්වමුන් එමාදාන ජමා කුරවාන් කොම්යකස් මීස්තකම් mahshar ge maidana jamawa manzar rasulullah sallallahu alaihi wasallam hadis ful kurawwa fave hadis ful kurawwani innakum tuhsharuna yawmal qiyamati hufatan uratan ghurlan tiyaba mihun qiyamid dohga mahshar kurawenete musfaya oriyang haluga adi hitanu es nokurave halu ebahi insana ge hargana hunnane furihamaya evves etche mammage ungu mammage bandun ena vihe fadan ena dan evves feerame ves hargana kunwane එහිඳු ආයිෂා තුෆාන විදාලවනි අල්ලාහගේ රසූලායේ ඒ දුවහුගේ ෆිරිහිනුන්නා අංහිනුන්නා තිබේනෙන් නුන් හේතාංගා ඒක කොනේක බලයා හදානෙන් නුන් රසූල්ලාස් හදීස් කරවි ආයිෂා තුෆාන ආයිෂායේ ඒ දුවහුගේ බිරවරිකම් මා බොඩේ එකක් වනයක බෙලුම වර එදුවහුගේ බිරුවරික මා බොඩේ කොම්මෙ මීහකුවස් ඉස්තර ජහයගෙන් විස්නම් විස්නා හුන්නානි ඒනගේ නෆ්සා මෙදු එදුවහු කන්තව්වගෙන් දාන ගොතකා මෙදුවේ එකකවස් අනෙකකු බෙලුමුගේ ඉක්තියාර දොහුගේ ලිපිගෙනවා නෙවර මා බිරවරිවගෙන් වානේ දුවහු ඒ දුවහුගේ මීස්තකුන් යො ගිනවුමා එකුවස් එවස් අඩෙබ්බඩන් හමහිමෙන් වෙගෙන් දානේ හදීස් වලග ඔන්නනි තිනෝහෙ බිම්මච්ච වට්ටාලමුන් අඩු ඉවේ කමු ගවානම ඒ දුවහුගේ මීස්තහුගේ තෙර තිනෝහෙ වෙට්ටුමුන් වස් අඩු ඉවේනේ එහා හමහිමෙන් වානේ යො මීස්තකුන් ගිනයිරු අලගොන්න මෙ ෆෙන්නේ දිහමීහුන් ජමාවෙජ්ජ තනකුවස් අනෙකකු දක්වා කෙන් අඩන්නේ වේනේ අඩුගදවගෙන් ගොස් එදුවහුගේ ආදම් আলাইහිස්සලාම් සොර ෆෙරිගෙන් කියාමතා හැමයන් අන්නානේ හුරිහා මහලුකුන් ජමායවාන එබ්බි මෙග්ග එහා හැම හිමෙන් වාන තිනෝහෙ වට්ටල ලුම් බිම්මතින් අඩු ඉවේන නම එදුවහුගේ තිනෝහෙ වට්ටල ලුම් අඩු ඉවේන එහා හැම හිමෙන් වාන ඒක කව්වස් අනක කාදිමන් ඉස් උෆුලා වාහක දෙක්ම اختيارස් ලිපිගෙනවාන එහා බිරුම් මිස්තකුන් තිබේනි යතාංග ජමාවේ කොම්මියකස් එදුවහුගේ මුද්දතුස් එහා දිගු fansas has ahar wanden etanga kolatti benji hen Allah subhanahu wa ta'ala ki Quran ga hikurwani ta'rujul malaikatu war ruhu ilayhi fi yawmin kana miqdaruhu 50000 sana edohga malaike bekanun Allah subhanahu wa ta'ala ge hadratan ara wada gannawane Allah ge hadrata ara wada gannawane malaike bekalun e bekalunakas adi Allah subhanahu wa ta'ala nufene evves bekalaka e bekalunakas Allah subhanahu wa ta'ala fene wada gannawane giyame dohga අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරත මලායිකෙබ් බේකලුම් අරා වඩා ගන්නවානේ එදුවහුග එදුවහුග මුද්දතකි එයි 50 හස් අහරේ 50 හස් අහර මහෂරුග මෑදානුග එබජිහේ අලගොණුමෙන් කොලත් තිබෙන් 50 හස් අහරු එදුවහුග ඉරවානි මේලක තිරවේ ෆමිස්තකුන් දලුග තිරේග එමිහුන්ගේ ෆාෆාගේ නිස්බතුන් ගරගුවගෙන් දාන දාහිල්ලාෙන් ගොස් දලුග තිරේග කොම්මියක සිතාංග කන්තත්ත බොඩුවගෙන් දිය දියානුම් එදෝහගේ බිරුවෙරිකම බිරුවෙරිකම නුරක්කාතිරිකම් බොඩුවගෙන් දිය දියානු මිස්තකුන්න කෙන්නුවගෙන් මිස්තකුන් එකියකි නබී බේකලුන්ගේ ගාත දාම් ෆෂාන් හිසාව බල්ලවා දෙවම අල්ලාහ් සුබ්හානහු තාලා හිසාව බල්ලවා දෙම ශෆායිතිරි වඩා ගන්නවා එතෝ එකියකි නබී බේකලුන්ගේ ගාත මිස්තකුන් දාම් ෆෂාන් හුරිහා නබී බේකලුන් උසුර වෙරිවාන එවස් නබී බේකලක ශෆායිතිරි වා කන්නු කරේන එයි ශෆාඅතුල් කුබුරා එම්මේ බොඩු ශෆායි e shafaatuge haggu allah devvaafani hama emme insaanaka ei alonmange nabiya muhammadun sallallahu alaihi wasallam miistakun emme fahun rasulullah sallallahu alaihi wasallam arihan as dannawane e emme fahuge nabiya e allah emme maik kurevvi nabiya e අලුගණු මෙන්න අලුගණු මෙන්ගේ හිසාව බල්ලා දෙව මං ඇති අල්ලාහගේ හදවතුන් ශෆායිත්තරි වඩා ගන්නවා දෙවාශ එහිඳු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් රුකුරවණි තිමන් කලේ ගෆාන මකාම් මහමූදේ කියුණු තන වඩා ගන්නවා නමේ වඩායන් එතා සජිද කුරාන කුරවානම කොම්මෙකස් මකාම් මහමූදු මකාම් මහමූද එකලේ ෆාන් ෆොනුවෑ තොල්ගොන මෙන් දුවා කුරන් ජිහෙර එබ කොම්මෙ බංගේ ගෙවගුතු ඒරුන් අලගොන මෙන්න එකලේ ෆාන් ගේ ෂෆාන් හග්ගුවානි එකලේ ෆාන් වසීලෙ දේව මං එදි අදි මකාම් මහමූද එකලේ ෆාන් ෆොනුවෑ දේව මං එදි අලගොන මෙන් දුවා කුරීම දුවාගම කියන වබඅස්හු මකාමම් මහමූදන් ඉල්ලදි වඅත්ත එහදාබ්රිස් කලාකෝ ඉබ අල්ලාහ් ekadege fana wa'du kuravvi maqam mahmuda ekade fana fonu vadevvash Allah amru kuravvafi oti edwa kuran algonome enu algonome na ekade fana shafa'i kiyame dohuga hagwan komme kas Allah kiyit kuran ga wahi kuravani asa rabbuka asa rabbuka an yaba asa an yab'athaka rabbuka maqama mahmuda hamakarun Allah subhanahu wa ta'ala kadege fanu edu kiyame dohuga maqam mahmuda fonu wane komme kas Allah subhanahu wa ta'ala කලිෆාන ඉස්න ෆුළු දෙවන මකා මහමූද වඩාගෙනවම මකා මහමූද වඩාගෙන කලිෆාන එම්මෙ ෆරතන් වඩාගෙනවන සජිදය සජිදයෙන් කලිෆාන වඩාගෙනවන කලිෆාන හදිස් ෆුළු කරවාෆාවේ තිමන් කරේක ෆාන සජිදාගේ ඔන්න වෙන වගුතේ එක් ගොත කැස්නේගේ කිහා ඉර වන්දෙන් කම සජිදාගේ ඔය වෙන එක් ගොත කැස්නේගේ වඩා එනු ගන්නවයි කොම්මයකස් අල්ලාහුගේ ඉස්නෆුළු දෙවන් දැන් අල්ලාහ් ෂෆායිත් තෙරි උමගේ ඉස්නෆුළු දෙවන් දැන් කරේ ෆාන ඔන්න වානේ සජිදාගේ දැන් අල්ලාහ් වයි කුරවාන ඉර්ෆා රාසක යා මුහම්මද් ඒ මුහම්මද් කලිෆානුක ඉස්තරිෆුල් ෆුල්ලාවාෂ් ඉන්දු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සජිදායින් තෙදුවේ වඩා ගන්නවා දැන් අල්ලාහ් වයි කුරවාන සල් තුත වෂ්ෆා තුෂෆා කලේෆාන් එදි වඩා ගන්නවා රේ කොම්ම කමකන් එදි වඩා ගත්ස් කලේෆාන එකම කොද්දේනේ ආදි කලේෆාන් ෂෆායිත් එරි වඩා ගන්නවා රේ කලේෆාන් ෂෆායි කබූල් කරවේනේ දැන් එහිඳු අල්ලාහ් සුබ්හානහු තාලා හදරතුන් එකලේෆාන් ෂෆාතුල් කුබරා මේ කියා බොඩු ෂෆාන් යදි වඩා ගන්නවානේ බොඩු ෂෆායත් ඉරි වඩා ගන්නවානේ කලේෆාන් එයි අලතකුන්ගේ හිසාව බල්ලවා දෙව මං එදි කොම්මියක හිසාබ් බල්ලවන් ෆෙට්ටවෙන් අල්ලාහ් සුබ්හානහු තාලා වඩා ගන්නවානේ හිසාබ් බෙල්ලෙ මට්ටක වජා රබ්බුක වල් මලකු සොෆ්ෆන් සොෆ්ෆා අල්ලාහ් සුබ්හානහු තාලා වඩා ගන්නවානේ මලායිකේ බේකලම සෆ සෆ වඩා ගන්නවාන් අර්ෂු බෙහෙට්ටේන විලාගණ්ඩගේ නිවැයගා එතංග අල්ලාහ් සුබ්හාන ව තාලා හිසාබල්ලම ෆට්ටවන් වර ෆසේහෙන් අල්ලාහ් සුබ්හාන ව තාලා වරන් අවස්කමායකු යොන් හුරිහා අලතකුන් හිසාබල්ලවන් ඉන්නල්ලාහ සරීඋල් හිසාබ් අල්ලාහ් සුබ්හාන ව තාලා හිසාබෙල්ලමුග අවස්සේ වඩ ගන්න වරස් කලාංගේ කොම්මියක හිසාබල්ලවන් නිමෙන් හිසාබල්ලවන් නිමුෆහුම් ඉස්තහුන්ගේ ෆයිත්තබ් බෙහෙන් ෆෂාන රිපෝට් එවගුතු එයි වර fikur kurave gadiyen ewa gota ki mistakum timannage failli beeni kom farata kabbae kanai farata failli be mi hunna ki ei kamyabu wi mi hunna ki adi furagahum waatalli be mi hunna ki ei na kamyabu wi mi hunna ki kommiyakas allah subhanahu wa ta'ala ki quran ga hikurawani fa amma man utiya kitabahu bi yaminihi fa yaqulu ha umqra'u kitabiyah inni dhanantu anni mulaqin hisabiyah emihegge fai report ಅಮಿಹೆಗೆ ಕನಾತಲ್ಲಿ ಬುನು ಮೀಹುನ್ ದನ್ನಾಶ್ ಏನ ಉಫಲುಂಗೊ ಸೇನಗೆ ಅಹಲು ಎರಿನ್ನ ಬುನಾನೆ ಹಾ ಒಮು ಕುರ ಓ ಕಿತಾಬ್ ಯನಿಕಂ ತಿಮನ್ನಗೆ ರಿಪೋರ್ಟು ಕಿಯಾಲೆ ಬಲಾಶ್ ಅಳ್ಕೊಂಡು ಮೆನ್ನ ಎಂಗೆ ದುನಿಯೆಗೆ ಅಳ್ಕೊಂಡು ಮೆನ್ನ ಸ್ಕೂಲ್ ಮಿಸಾಲಕಂ ಅಳ್ಕೊಂಡು ಮೆನ್ನ ಏ ರಿಪೋರ್ಟ್ ಲಿ ಬಿಜ್ಜನ ಮಮ್ಮ ಮೆಂಗೆ ಗಾತಂ ಆಸ್ ಉಫಲುನ್ ರಿಪೋರ್ಟ್ ದಿ ಬುನೆಲೆವೆ ಫದ ಇಬಾರಾತಕಂ ನಿಕಂ ತಿಮನ್ನಗೆ ರಿಪೋರ್ಟ್ ಕಿಯಾಲೆ ಬಲಾಶ್ උෆලුම් හැම එගොත ගියාමෙත් දොහුගා ගියාමෙත් දොහුගේ රිපෝට් කි එයි ඒ රිපෝට් ලිබුණු එහෙන්නෝනි අබදුගේ අබදුගේ උෆා එහෙන්නෝනි අබදුගේ අබදුගේ හිතාම දැන් කාමියාබ උෆා කනාත ෆයිල් ලිබිච්ච මිහ කිහා උෆලෙක් වාන් එන කිහා උෆාවර කමෙන් එන ලිබෙන් එන දන්නවා නගහලුන් හා උමුක්‍රා කිතාබිය තිමන්නගේ මිෆයින් නිකන් කියාල බලාෂ inni dhanantu anni mulaqin hisabiya තිමන්න යගීන් කුරීමේ මි ෆද හිසාබ තිමන්න යාමෙත් දොහක ලිබේනකම ෆහුව ෆී ඊෂති රාදිය ඒන වාහුෂි හිංහම ජෙහිගම් වා රුහිගම් වා දිරියුලමක් ගයේ ෆී ජන්නතින් ආලිය උෆුලිගම් වා සුවරුගේ ගයේ උතුෆුහා දානිය එතනුගේ නියමයිත්තන් ඒන අයිෆෝරා හිසාබක හුන්නානේ මේවා තන් එන අයිෆෝරා හිසාබක හුන්නානේ දුවහුග එන හිතන් එරිවත්තරක්ගේ මේවා හිතන් අරහා වගුතුක එන කෙඩෙන් හුන්නානේ හැත් පසේ හැන් එතාංගා ස්වර්ගයේ කුලූ වශ්රබූ හනීඅම් බිමා අස්ලෆ්තුම් ෆිල් අයියාමිල් ખાලියා අල්ලාහ් කුර්ආන් අරාම කමායිකු කෑබොයි හදාශය ස්වර්ගයේ නියමිත ඉස්තිමාල් කුරාරේ බේනුන් ගොතකන් අරාමුගා ඒ කීවෙගෙන් බිමා අස්ලෆ්තුම් ෆිල් අයියාමිල් ખાලියා ඒ දුනියේක තිබා කුල අමලු තහුගේ සබබුන්නේ හේ අමලු තහුගේ සබබුන්නේ එන ෆාස්වි ඒ හිසාබු දැන් ඔති නුබානු ලෆාමීහා ඒනගේ ෆයි ෆුරගහම් වාත දෙවේ මීහා ඒනං හුරි හලාක් واما من اوتي كتابه بشماله فيقول يا ليتني يا ليتها كانت القاضيه එමීහෙක්ගේ ෆයි වාතත් දෙවේ එමීහුන් දන්නාශ ඒන හලාකක් ගොවානේ එන පුනානේ අලේ නිමිගෙන් හලාකුව කුඩි කුඩුවෙන් තිවන්න දියනව කියා රංගලොහෙ කව්වලොන් නුනේ ගුණුනම කියා රංගලොහෙ තිවන්න කව්වලොගේ අසාවක තිවන්න ඔය වුන්නම කියා රංගලොහෙ යා ලයිතහා කානතිල් කාදියා මා අගුණා අන්නී මාලිය තිවන්න දුනියේග හෝදි එව්වස් මුදලකුන් එව්වස් ෆාදායම් යදකු නොකුරිය හලක අන්නී සුල්තානියා අදි තිවන්න දුනියේග කුරි වෙරිකන් එවස් ගෙල්ලිකන් හිඟජ්ජේ මිහතු ඒගෙවස් එව්වස් ෆාදායන් නොකුරිය තිවන්නගේ වෙරිකන් වස් හලාක් වේ කුඩි කුඩි වේ හිඟජ්ජේ දැන් අල්ලාහ් මලායිකේ බේකන වහී කුරාන හුදූහු ෆගුල්ලු හුදූහු ෆගුල්ලු එන හිෆාෂ අදි කස්තොල වලාෂේ සුම්මල් ජහීම සල්ලු දැන් ඒන නරකයන් එල්ලාලාශ ثم في سلسلة ذرعها 70 ذراعا فاسلكوه දැන් ඒනගේ අතුග චෙන්චේන චේන වලවාර ඒගේ දිගුමිනුග හයිද්දිහ මුව්වා ගොත හයිද්දිහ මුන් හුන්න චේන ගඩකුන් ඒනගේ අතුග චේන වලවාර ඉන්නහු කාන ලා යුමිනු බිල්ලාහිල් අසීම් එනකි දුනියේක අල්ලාහන් ඊමාන් වලුන මීහෙන් නෝනේ කියේ එහා මී නුබානු ලෆා මීහා ගේ ෆයි එන දෙවේ ගොයි දෙවේ වගතුගේ එන හලාකක් ගො නරකෙන් එන ඉල්ලාලෙවේ කොම්මියකස් නරකවන්ත වෙරින්න සුවර්ගවන්ත වෙරින් වකිවගෙන් දාන ෆරීකුන් ෆිල් ජන්නා ව ෆරීකුන් ෆිස් සঈර් එබ්බයකු සුවර්ගයෙන් අනෙබ්බයකු නරකය එබ්බයකු සුවර්ගයෙන් අනෙබ්බයකු නරකය නරකයෙන් දෙවේ මීහුම් වස්තෆාතු ගොයි ගොතක් ගෙන් දෙවේන බයි මීහුම් මූණු වත දමමුන් ගෙන් දෙවේන කාරිතකෙක්ගේ තෙරේග මූණුවත දමමුන්ගෙන් දෙවේ අනෙබ්බයක හිලතකෙම්ගේ මතීග මූණුවත දමමුන්ගෙන් දෙවෙන එකි හාලිතහුගේ එකි මීහුන් කස්තරලාගේ මලාකෙ බේකලුන් මුජරිමුන්ගේ ගොතුග නරකය අදිමාලක්ගෙන් නා නරකයන් එල්ලාලෙවෙන් කොම්මියකස් නරක එදවහුගේ අන්නාන දුවමු හල්මින් මසීද් හල්මින් මසීද් එතෙන් ගොමු අදි ඉතුරු වේහෙ අදි ඉතුරු වේහෙ නරකා නරකයාගේ ලෙවිගෙන් වානේ හයිද්දිහ හාස් ලගන් එයින් කොම්මෙ ලගනෙන් හිපහට්ටවගෙන තිබ්බවන හයිද්දිහ හාස් මලායිකතුන් කොම්මියකස් බිරුවරි දුවහෙන් එයි වරබ් බිරුවරි දුවහෙන් නරකයා කි වරබ් බොඩු තනෙන් එයි ඒ නරකයාගේ ෆොම්මින කිවස් හයිද්දිහ අහරු හයිද්දිහ අහරු ඒ නරකයාගේ ෆොම්මින් එද්දුවකෝ ඒ නරකයාගේ මතින් අල්ලාහ් සුබ්හානහු තාලා වට්ටවැලෙව්වි හිලේ ඒ හිලා වෙට්ටෙමුම් වෙට්ටෙමුම් ඈස් haiddiha ahara umaffahoyage atige jehunu adu ashabe kalun essevi eddo rasulullah sallallahu alaihi wasallamuga arihuga ashabe kalun tibbawani kon aden iwe wadagati ebe kalun aden iwe wadagati e wadagen ashabe kalun danne allah rasula e uni kon aden he ehindu kalifan hadis ul kurawani ei miga haiddiha ahara kurin allah watta levvi hileke ehila jehe tiriya vettemum vettemum vettemum as narakage adige jehunu ade eyun එහා බාර වෙට්ටෙමුන් අන්න එච්ච එම්මෙ අඩීග හයිද්දිහ හරවන්දේ නරකයාගෙන් අඩීග තිබෙ මුනාෆිකුන් නරකයාගෙන් අඩීග තිබෙ මුනාෆිකුන් එහා අඩීග මුනාෆිකුන් තිබි මුනාෆිකුන් නකියයි මුස්ලිමුන්ගේ තෙරේග මි කලිම කියාගෙන් තිබි මීහුන් හේව අමලුස් කුරා මීහුන් එයි මුනාෆිකුන් නකි එකම අල්ලාහ් සුබ්හානහු තාලා මීහුන් නරකයාගෙන් අඩියන් එලෙව්වි කොම්මියකස් අල්ලාහ් සුබ්හානහු තාලා නරකයක් වද්දමන් හුරි හුරිහා එම්මෙන් වෙද්දුම ෆහුගා එකලාගේ ෆෑම් පොළ අලව්වාන් නරකයාගේ මතීගා එකලාගේ ෆෑම් පොළ අලව්වාන් නරකයාගේ මතීගා එහිඳු නරක කුරුජහිලාන නරක කුරුජහිලාන ඒ අල්ලාහ් සුබ්හානහු තාලා වනි වාදුවේ වඩගෙන් ෆනරක ෆුරාලව්වාන කම ලඅම්ලා අන්න ජහන්නම මිනල් ජින්නි මිනල් ජින්නති වන්නාසි අජ්මයි තිමන් අල්ලාහ් ඉන්සානුනා ජින්නින් නරකයන් අලා ෆුරාලව්වා හුෂීමේ ෆුරාලව්වාන අල්ලාහ් සුබ්හානහු තාලා නරක කියාමෙද්දුවහුගා දැන් අල්ලාහ් සුබ්හානහු තාලා ෆෑම්පුළු නරක මතීග එළොව්වමු නරක කුරුජහිලව්වා කුරුජහිලාන එහිඳු නරක විදාලවන්නේ කත් කත් මිහාර වෙජ්ජේ වෙජ්ජේ ෆුරිජ්ජේ ෆුරිජ්ජේ මිහාර දැන් ස්වර්ගියව වදකෙන් දා මිහුන් එබෑ මිහුන් දාන ජමා ජමාත ස්වර්ගියව වදකෙන් وسيق الذين اتقوا ربهم إلى الجنة زمرا حتى إذا جاءوها وفتحت أبوابها نركب بس ميستكون جندين هما إيغوتا ජමා ජමාත නරකයක් ගෙන්දුමක කුරින් නරකයාගේ දොරවේ සුන්නානේ හුළුවිෆා එමිහුන් දියුමක කුරින් නරකයාගේ දොරතවානේ හුළුවිෆා වසීකල් වසීකල් ලදීන කෆරු ඉලා ජහන්නම සුමරා කොම්මියකස් කාෆරු මිස්තකුන් නරකයා දිමාල ගෙන්දේන ජමා ජමාත ජමා ජමාත ගෙන්දේන හත්තා ඉදා ජාඌහා ෆුතිහත් අබ්වාබුහා එතනන් එබෑ මෙහුන් ගෙන්දෙවේ ඉරු දොරතන් හුන්නානේ හුළුවිෆා වකාල ලහම් ඛසනතුහා අලම් අලම් යතිකුම් රුසුලුන් අදි නරකයාගේ බණ්ඩේරින් මාලිකු විදාලවම් මුන්දාන එබේක එමිහුන්න නරකයාවන් තවෙරෙන කලියමෙන් ගාතර රසූලුන් අල්ලාහ් නුෆනුවහ අල්ලාහ් නුෆනුවහ කලිම ගාතර රසූලුන් කලිම උලම් වී ගොයින් අංගාදෙවම අල්ලාහ් වනි හුජ්ජක් ගායම් කොද්දෙවෑ එමිහුන් දන්නවන බලා ෆනුවි අල්ලාහ් සුබ්හානහු රසූලුන් එකමක හරමන තබානුව වුණියේ එමිහුන්න මලාකතුම් දන්නවන නරකයා වදගෙන් දාරේ අබදුගේ අබදත් දෙමි තිබේ බයිගේ ගොතුගතිය බෑමියෝ කොම්මයකස් ಸ್ವರ್ಗವಂತ ವೇನೆ ಸ್ವರ್ಗವೆಸ್ ಪಾರ್ಟಿ ಪಾರ್ಟಿಯ ಜಮಾ ಜಮಾತಗೆಂದ ವೇನೆ ಎಮ್ಮೆ ಫರತಮ ಸ್ವರ್ಗವದಗೆಂದಾಮಿ ಹೊ ಸ್ವರ್ಗವದಗೆಂದಾನೆ ಅಲಿ ದತುರು ಕುರಾ ಬಾರ ಮಿನುಗ ಸ್ವರ್ಗವದಗೆಂದಾನೆ ಇಹ ಬಾರ ಸಿರಾತಮಗ ಹುರಸ್ ಕುರಾನ್ ಅದಿ ಹಮ ದೇವನ ಜಮಾತುಗ ಮೀಹುಂ ವಹರೋಳಿಯ දතුරු කුරා බාර මෙනුග ස්වර්ගවදගෙන් දාන තිම්වන ජමාතුගේ මීහුන් බාරද්දවා සවාරිය දතුරු කුරා ෆදෙන් ස්වර්ගවදගෙන් දාන දෙන් ಬಾರ ದುವಾಬಯಗೆ ಗೊತುಗ ಬಾರಂ ಹಿಂಗಮುನ್ ಹಿಂಗಾಬಯಗೆ ಗೊತುಗ ಮಿಗೊತಂ ಮಿಸ್ತಕುನ್ ಸುವರ್ಗೆ ಎವ್ವದೆಗೆಂದಾನೆ ಅದಿ ಬಯಮ್ಮಿಹುಂ ಫಿರುಕಿಫವೆಸ್ ಸಿರಾತಮಗ ಹುರಸ್ ಕುರಾನ್ ಅದಿ ಬಯಮ್ಮಿಹುಂ ಸಿರಾತಮಗ ಲೈಫಾವ ವಕಿತಕೆವ್ವಾನೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಅಮರ್ ಕುರವಾಫಾ ವಕಿತಕೆ ಸಿರಾತಮಗ ಅಲ್ಲಾಹ್ ಲವ್ವಾಫಾ ಎ ವಕಿತಹುಗ ಅಳಾಗೆ ನರಕ ವೆಟ್ಟೇನೆ අල්ලාහ් සුබ්හානහු තාලා වනි වාදු කරවවා එම්මෙන් නරක මතින් හුරස් කුරාන නරක මතින් ලේයිෆාවා මගෙන් එයි සිරාත් මග අල්ලාහ් සුබ්හානහු තාලා කීතු ගාන ගහ කරවනි මරියම් සූරතක අල්ලාහ් කරවාෆානි හැම එකක් වෙස් ඒ නරකය වාරිදු නුවෙනු දානේ ඒ නරකය වාරිදු නුවෙනු දානේ හැම එකක් වෙස් ඒ අල්ලාහ් සුබ්හානහු තාලා ෆයිසලා ෆයිසලා කරවාෆා කමකේ නරකය වාරිදු වානේ බුනා මුරාදකි හුරියා මුමිනුන් වෙස් නරක මතින් උරස් කුරාන ඒ නරක මතින් සිරාත මගුලේ ඉෆවනි ඒ සිරාත මහුගවානේ වකිතක ඒ වකිතබ්බ එමිහුගගාග අලවාන ඒ ෆාෆවරින් ei faafa verin මුස්ලිමුන්ගේ තෙරින් faafa verin එමිහුම් බය මිහුම් වකිතහුගා අලාගෙන නරකය වෙට්ටිගෙන් දාන දැන් නරකයගේ එමිහුම් faafa යකශීගෙන් වාවර නරකයන් අසාබ් ලිබුමුන් කොම්මස් දුවහෙක්ගේ එමිහුම් නරකයන් නිකුමන් නිකුන්නාන ei මුස්ලිමුන්ගේ තෙරින් faafa verin තවබා නුවේ මරුවේ faawa මිහුම් ei කොම්මයකස් ස්වර්ගයේ වදගෙන් දාන ස්වර්ගයේ වදගෙන් එබැමින් ස්වර්ගය හැම වාසිලුමා එකුග ස්වර්ගයේ දොරකොළුතන් හොළු විගෙන් දාන ඒක කුරියක ස්වර්ගයේ දොරකොළතක නොහොළවෑන ස්වර්ගයේ වන්තවෙරෙන් ස්වර්ගිය වාසිලු වීම දැන් දොරකොළතන් හොළවගෙන් දානි වසීකල් ලදීන තකව රබ්බහම් ඉලල් ජන්නති සුමරා හත්තා ඉදා ජාඋහා වෆුතිහත් අබ්වාබුහා වකාල ලහම් ඛසනතුහා අදී තාංග බණ්ඩේරින් මා රිද්වාන් ස්වර්ගයේ බණ්ඩේ රිද්වාන් එබේ කලුන්න ස්වර්ගවන්ත වෙන්න දන්නව මුන්දාන් සලාමුන් අලයිකුම් තිබතුම් තිබා තිබා මෙන සලාමෙන් කන් හුට්ටේ يبامن السلام كون هوت ام فرتم يبامن السلام كرواني رضوان اي سورغي خاصه كريفا ملائكتين اي رضوان اب اب ابامن السلام كروان السلام عليكم السلام عليكم نه طيبتم يبامن كي طاهر بايك دنيا گه ولا فهاكون ولن بايك يبامن سلام عليكم طيبتم فادخلوها خالدين يبامن مسورغي ودگن داهر ابتو ابدا دمتي بي بايك گتوگا එහිඳ එබේ කලුම් මිස්තකුන් ස්වර්ගය වදගෙන් දාන අදි ස්වර්ගයේ නියමෙත්තන් එබෑ මිහුන්න ෆෙනිෆා එමිහුන් දන්නවාන වකාලුල් හම්දුලිල්ලාහි الذي صدقنا وعده واورثنا الارض نتبوأ من الجنه حيث نشاء අල්හම්දුලිල්ලාහි අල්ලාහන් උරිහා හම්දෙන් උට්ටේ الذي صدقنا وعده එකලාංගෙයි එකලාංගෙ වعد ෆුළු අලමෙන්න තෙදුකොද්දෙව්වි රස් කලාංගේ ಕಲಾಂಗೆ ವನಿ ಹಿವಲೆಫಾಕ ಸಾಲಿಹ ಕೊಂಗುಳುನು ಮೀಹುನ್ನ ಸ್ವರ್ಗ ದೆವ್ವಾನ ಕಮುಗ ವಾದು ವೆಫಾ ವಾದು ಒಡಿಗನ್ ನವಾಫೆ ಕಲೆ ಕಲಾಂಗೆ ವನಿ ಯಾ ಮೆದ್ವಹುಗ ಕಲಾಂಗೆ ವಾದು ಫುಳು ಮುಸ್ಲಿಮುನ್ನ ಹಿವಲೆಫಾಕ ಕೊಂಗುಳುನು ಮೀಹುನ್ನ ಸ್ವರ್ಗೇಗ ಫೆನುಮುಂ ಎಬೆ ಕಲಂ ದನ್ನವಾನ್ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹಿ ಅಲ್ಲಾದಿ ಸದಕನಾ ವಅದಹು ವ ಔರಸನ ಅಲ್ ಅರ್ದ ನತಬವ್ವ ಮಿನಲ್ ಜನ್ನತಿ ಹೈಸು ನಶಾ ಅದಿಮಿ ಸ್ವರ್ಗೆ ಅಳಮೆನ್ನ ವಾರತ ಕೊದ್ದೆವ್ವಿಯ ಕಲಾಂಗೆ ಅದಿಮಿ ಸ್ವರ್ಗೆ ಬೇನುನ್ ತನಕುಂ ಅಳಮೆನ್ nasha adimi swarge alamenna varta koddevviye kalange adimi swarge beenun tanakun alamen jaga hoduma beenun tanakun tan libigatuma fursatu devvi raskalange kalange aki ekalange yang hamdu hutte wa qudiya bainahum bil haqq وترى الملائكة حافين من حول العرش الله يكرمني كده فانا فيني ودا غنا نه ادوه ملائكه بكدم بس عرش واشاغن طواف كربني كو وترى الملائكة حافين من حول العرش يسبحون بحمد ربهم ادي ابامهم غيرس كلانغ التسبيح كيوانته ابيكلون وقضي بينهم بالحق adi edwahuga haqqa faisalawe nimigen dane waqila alhamdulillahi rabbil alamin adi huriha emmen kafarun ves muslimun ves huriha emmen bunanete en adaka alhamdulillahi rabbil alamin edwahuga allah subhanahu wa taala ge adul veri faisala fenifa kafarun ves bunane alhamdulillahi rabbil alamin kafarun ke narke dan jihifati bimihun ekam ko allah subhanahu wa taala ge insaf ehuriha emme munal alhamdulillah rabbil alamin komya kasmi akhirat duhan iman warahul agun mem huriha kamakan iman vegen akhirat duhan iman vime iman vikamu gawan ei kafarun akhirat duhan iman nuwe emihom ibunani kike aiza mituna wa kunna turaban a inna lamab'uthun timanna men veyyavve kundi kundi vegen bima bimuga veyyave ekuve diuma fahugaves alun deona fahara amura diru vene hetimanna men mehennuane ei kafirun kuri inkaru emme furatama kavvalu gantakan emihun inkar kuri den akhirat duhan eba emihun inkar kuri ei kavvalu gantakan iman vegen akhirat duhan iman veveni කව්වලුව කන්තකන් ඊමාන් වෙගෙන් මක්කාගේ මුෂ්‍රිකුන් කව්වලුව හිඟා කන්තත්තකන් ඊමාන් නූමුගේ සවබුන් අල්ලාහ් වනි එබෑ මීහුන් එයි ආඛිරත් දුවන් ඊමාන් නුවාබ එක්කම ගලව්වාෆ කව්වලුව කන්තත්තකන් ඊමාන් නූමුගේ සවබුන් emben allah etan ayatek ga allahan iman maffahu ga akhirat duhan iman wa mihun allah ba wahi kurabba ehem vima emme furatama kamakan algonda men akhirat duhan iman ge terege emme furatama kamakan yani kavvalu ge hinga kan dattakan iman mu මේ බයම් වෙදී ආඛිරත් දුහන් ඊමාමුගේ කුරු ඛුලාසාය එහෙම අලගොන්න මම මේ ආඛිරත් දුහන් ඊමාම් මේ බුණගෙන් තිබෙ මේ හුන් එම මිහුරියා කමෙන් කන් අලගොන්න මම ඊමාම් වංචි හේන සුවරුගේ හග්ගුවගෙන් වාකන් නරක හග්ගුවගෙන් වාකන් කව්වලුගේ හිඟා සුවාලතෙන් ඒ හග්ගුවගෙන් වාකන් කාෆරුන් නම් එලිබේ අසාබ හග්ගුවගෙන් වාකන් මුස්ලිමුන් නම් ලිබේ නියමිත හග්ගුවගෙන් වාකන් එහුරිහා කමකන් ඊමාම් වාන්ජි හේන ඒරුන් අලුගොඬ මෙන්න ආඛිරත් දුවහන් ඊමාම් විකමුගා වානි මේ ඊමාන් කමුගේ ෆස්වන රුකුම් මේ මිකම් ෆුරිහම නුවෙන් අලුගොඬ මෙන්න ඊමානෙන් නුවෙවෙන් අදි ඊමාන් කමුගේ එම්මේ මුහිම්ම රුකුන් තහුගේ තෙරෙන් රුකුණෙන් මේ emme muhimmu rukun tahoge teren rukunen mi akhirat dohan imamu maki mikaman warab bodan algonmen ahammiyatu kan deenji hene akhirat dohan imamu dulun hamekane akhirat dohan imamu me bunumakun nufudene evves kame hamekane dulun bunumakun nufudene ege ebahari wajib kura kan tattake ehuri ha kan tattaken algonmen dene gannan jihene erun algonmen imam veweni akhirat dohan imamuge terega mi himene kan tattan algon mitanga mi dennevi ದುಆಕ್ಕೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಕವ್ವಳಗೊ ಸಳಗೊಂಡು ಮೆಂ ಎಮ್ಮೆನ್ನ ಸಾಬಿತು ಕನ್ ದೆವ್ವು ಅದಿ ಕುರೆ ಕವ್ವಳಗೊ ಕುರೆವೆ ಸುವಾರ್ತಕ ಫುರಿಹಮ ಜವಾಬ್ದಾರಿ ಮುಗೆ ಹೆ ತೌಫೀಕ್ ದೆವ್ವು ಅದಿ ಕಿಯಾಮತ್ ದೋಹ ಗಾಳಗೊಂಡು ಮೆಂ ಸ್ವರ್ಗಗೆ ಅಹಲ್ವೆರಿಂ ಕಮಗ ಲೆವ್ವು ನರಕ ನರಕಾಗೆ ಅಹಲ್ವೆರಿಂಗೆ ತೆರೆ ನುಲೆವ್ವು ಎದುವಹುಗೆ ಬಿರುವರಿ ಕಮ ಮಹಶರು ಮೈದಾನುಗೆ ಬಿರುವರಿ ಕಮ ಬಸ್ ಅಳಗೊಂಡು ಮೆಂ ಉರಿಹಾ ಎಮ್ಮೆನ್ ಸಲಾಮ ಕುರೆವ್ವು ಅಳಗೊಂಡು ಮೆಂ ಎಮ್ಮೆನ್ ಹಿಯೋ ಬಸ್ ಸಹ ಹಿಯೋ ಬಸ್ ಕಬೂಲ್ ಕುರಾಬೆ ಕಮಗ ಲೆವ್ವು ವ ಆಖಿರು ದವಾನಾ ಅಲ್ಹಮ್ದುಲಿಲ್ಲಾಹಿ ರಬ್ಬಿಲ್ ಆಲಮೀನ್ දැන් තෆ්සීර මෙයාද ඔයගොල්ලෝ මම තෆ්සීරු කොම්මස් වර කියානේ අල්ගොනම මිහාරම කියමුන්දනි මුනාෆිකුන්ගේ වාහක මුනාෆිකුන්ගේ වරක්ගින මාලුමාත හොරියා කුදනස් miharu libifawani kama ummidu kurave pamyakas munafiqunga bayam misal tan Allah subhanahu wa taala mi ayat hoga mi jassawani Allah subhanahu wa taala kirdu Quran fatta hemani mistakun timbayaka bassafa mistakun ei khalis kafarun devana mewani wamme furtama khalis mu'minun devana Allah bayan kuravi khalis kafarun timwana mi bayan kuravani khalis bayan no ಖಾಲಿಸ್ ಕಾಫರ್ನ ಕಸ್ನುವೆ ಖಾಲಿಸ್ ಮುಮಿನುನ ಕಸ್ನುವೆ ಎ ದೆಮೆದುಗ ತಿವಿ ಬಯಗ್ಗೆ ವಾಹಕ ಎಯಿ ಎಮ್ಮೆ ಅಜಾಬ್ ಅಲ್ಲಾಹ್ ದೆವಿಮಿಯ ಎಯಿ ಕಿವ್ವೆ ಎಬಹ ಮಿಹುಂಗ ಸಬಬಂ ಎತ ಬಯಕಕ್ ಗೆಲ್ಲುಂ ವೆಗೆಂ ಎಬದೆ ಎಬಹ ಮಿಹುಂಗ ಸಬಬಂ ಏಗೆ ಮಿಹುಂಗ ಸಬಬಂ ಎತ ಬಯಕ ಗೆಲ್ಲುಂ ವೆಗೆಂ ಎಬದೆ ಎಯಿ ಕಿವ್ವೆಗೆಂ එබා මිහුම් මිතිබෙනි මූමිනුන්ගේ කුල ජස්සාගෙන් එමිහුම් මිස්තකුන්න වස්වාස් දිය බහදා මූමිනුන්ගේ සිෆ ජස්සාගෙන් තිබෙගෙන් එ මුමිනුන් මිහි කුරණි එමිහුන් නැසේ හැදියර මිහුන්ගේ බහත් තබාගෙන එබදේ ඒ මුමිනුන් කමුග හි කොෆා එහෙම් වෙන් අල්ලාහ් සුබ්හාන වතාලා එබෑ මිහුන එම්මෙ ගදෆත අසාබ දෙවි නරකයග දෙම්ම නරකයග ෆුම්මින් බයන් කරවිගෙන් හංගජ්ජ එතාගේ එම්මෙ අඩීග වා බයකම ග අල්ලාහ් වහී කරවන කීත කුරානුක ඉන්නල් මුනාෆිකීන ෆි ද්දර්කිල් අස්ෆලි මිනන් නාර් මුනාෆිකුම් වාකං කෂවරි නරකයග එම්මෙ අඩීග නරකයග එම්මෙ අඩී බෑගේ බෑ මිහුන් ඔත්තිබී එයි මිබෑ මීහුන්ගේ සබබුන් එත බයකක් ගෙල්ලුන් හුරීම කාෆරුන්ගේ සබබකුන් නැති බයක මා ගින බයකක් ගෙල්ලෙම සබබකි මිස්තකුන් නම් එබැංගේ කාෆරුන්කම් මිසාලක මීහකු මීහක මීහක කෙස්සෙන්නු දෙන මියේ අල්ලාහුගේ දීනකි කියාගෙන කාෆරු දීනක මීහක නොවෙද්දේන එහෙන්නමස් මුනාෆිකු මියේ අල්ලාහුගේ දීනකි කියාගෙන එබ මිස්තකුන් නම් මගු ඔලවෑල එහෙන් වෙක මුනාෆිකු නම් අල්ලාහ සුබ්හානහු තාලා එහා ගදෆත අසාබ දෙවි den ko meke munafiqunge misal ta kurido em misal wonmana bayan korijje devana misal kan allah bayan koroni e bami hunge shakkuge misal shakkuge matiga wadu se bami hunti ben yagin kamen nanna ne bami hunna yagin kamen nanna ne bami hunna ka shakkuge mati duniya nimigen daaro se bami hunti ben shakkuge mati marwegen daaro se bami hun marwegen wes dani shakkuge mati yagin kamen nanna yagin kam mi algonmenge hituga unnan jihe ecche යාලුකන මෙන් ලා ඉලාහ ඉල්ලල්ලාහ් ගේ ශරත හුතරේගස් බයන් කොප්පවානේ ඒගේ ශරහත හොතරගේ ශර්තු ඒ යකීන්කම් යකීන්කම් ඔන්නන් ජීහේන ඒ යකීන්කම කි ඒයි හර්ධනා අකීදා කිය යකීන්කම් එම යකීන්කම් එබ ඔන්නන් ජීහේ කා මේ මුනාෆිකුන කි මේ එව්ස් යකීන්කමෙන් හොර බෑන්නේ මිහුන් ශක්කුගේ මතීගේ دنيا قديرية سرنا شاكو قومتي قبامهم مروقين بستاني اللهم يقولون أو كصيب من السماء أعوذ بالله من الشيطان الرجيم أو كصيب من السماء فيه ظلمات ورعد وبرق يجعلون أصابعهم في آذانهم من الصواعق حذر الموت والله محيط بالكافرين اللهم يحيك ربني أميهم كمثالك أو كصيب ظارق كمثالك ශක්කුක මති වාරේ වාරේගේ මිසාල එමිහුගේ ශක්කුගේ මිසාල අල්ලාහුම ජස්සවනි වාරේගේ මිසාල ඒ වාරස් අබත සාබිත වෙන හුනන් එවර කල්වස් අදි එමිහුම කර ශක්කුව තිබෙන අබදස් බිරුම් ආයත බාවල වේයිරු අනක හරමන්නා බෙහෙ ගොතුම් බාය ආය බාවල වුන වගතුම් ගොසෙබ ආය අනක එමිහුන්නා බෙහෙ ගොතුම් තෝ ආය බාවල වුන මිගොතවාගේ අබදස් බිරුම් වස්තිබේ මිබෑමි උම් යාම ෆදීහ කොෆානත අල්ලාහ් සුබ්හානහු වතාලා එම්බෙන් اللهم يكرفني أو كصيب من السماء فيه ظلمات ورعد وبرق අදි ඒ වාරේගවේ ظلماتun අඳිරිකං වරඅදුන් වබර් ගුගුරියා විදුම්වස් වේයක කියාබිරුවරි වාන ඒ ෆද වාරේ වෙහෙර රේගඬෙග්ග අඳිරිකමුගේ මි වාරෙන් මෙහෙනි අදි විදා ගුගුරා එපා يجعلون أصابعهم في آذانهم إباميهم إباميهم إنجلي تكنفتك ألتي من الصواعق حذر الموت هنوغري جها فانت يبرون مروغين غادانت هنوغريكم إباميهم كنتن الله نما لبا فانكما كنفتك بيرون أيبس ألتي والله محيط بالكافرين الله وني كافر وشهادة وشهادة وافع الله وميكس مباميهم مي شكو كما تي أبدوس متبني بيرون متبني ميهم فضيحة كفانكما එහෙනම් කුර්ආන් ගෙහන් ඇතික අල්ලාහ් කියන යහසබුන කුල්ල සයිහතින আলাইහිම් හුමුල් අදු ෆහදරහුම් අල්ලාහ් මෙහි කුර්ආනි යහසබුන කුල්ල සයිහතින আলাইහිම් අඩ ඉවෙජ්ජා මුස්ලිමුන් කුර්ආන් කියවාඩ යුනස් එමෙහි කුර්ආනි එමෙහි හුන්නා බෙහෙ ගොතුන්නේ ආයත්තන් ඇසෙවති වකුතුන් දුවෙ හොකසේ අඩවහ අනෙක්ක කොම්බේකා බෙහෙ ගොතුන්තෝ මිගොතවාගේ ශක්කුග මති අබදුගස් මිවාමි හොමි තිබෙනි මිවාමි ෆදීහ කුර්ආනි අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුර්ආනුගේ මිවාමි හුන්නා බෙහෙ ගොතුන් ආයත්තස් බාවඩ බහවනි අදි මිමිහුම් ගනා බේගතුන් අල්ලාහ් වේගුන වයහලිෆූන බිල්ලාහි ඉන්නහුම් ලමින්කුම් වමා හුම් මින්කුම් වලාකින්නහුම් කවුමුන් යෆරකූන් වයහලිෆූන බිල්ලාහි මින් අල්ලාහ් හුවා කොක්කොෆ මුනානතේ ඉන්නහුම් ලමින්කුම් හැම කරුණු මිහුම් වනි තියබෑ මිහුම්ගේ තෙරෙන්නේ මුමිනු තියබෑ මිහුම්ගේ තෙරෙන්නේ මිහුන් හුවා කොක්කොෆ මුනානතේ وما هم منكم الله يكرن كما كو اميهم اتيبا من ترم بابا نون حقيقتك ولكنهم قوم يفرقون كما كو اميهم نكي اي بابا بغسفا بابا يكاد مستكم بابا كرم سي كرا بايكي لو يجدون ملجا او مغارات او مدخلا لولوا اليه وهم يجمعون اميهن فلان تنفن الجنما هولاي نوتا هم بستان اباميهن فنجنما نوتا هور hare wahage ki mihunna fenijjenama එතන වඩ ෆිලි හේ මිහුන් ඉස්ලාම් දිනා දුරක් ගොස් ලවල්ලෝ ඉලහි වහම් යජ්මහුන් එතන ගොස් බෑ මිහුන් ෆිලි ෆිලාෆියේ එමිහුන ෆිලානේ තනෆෙනුන් නමස් වකින් එමිහුන් ගොස් උලෙන තනෆෙනුන් නමස් ෆිලාෆියේ ඉතුරු ගොතෙන්නේ මොමනුන් ගතරේ ගුලම් විහනුනි කාෆරුන් ගතරේ ගුලම් වි එමිහුන් මොමනුන් ගතරේ ගුලම් විහනුනි කාෆරුන් ගතරේ ගුලම් වි එහෙන් වෙන් එමිහුන් ඉඛතියාර කුරි මොමනුන් ගතරේ ගුලම ඒ මොමිනු මොමිනුන්ගේ සිෆජස්සයාගේ මොමිනුන්ගේ තරේ ගුලමගේ මිහුන් ඉඛතියාර කොෆවානේ කොම්මක සල්ලාහ් මේ කුරානි එබෑම නකි යගීන්කම එවා බය නෝනේ ශක්කුගේ මතිගේ අබදුස් තිබෙනි අබදුස් බිරුන්නේ තිබෙනි මෙහම් ෆදීහ විස වේදානේ තීවේ යකාදුල් බර්කු යඛතෆ අබසාරහම් කොම්මක ඒ විදවර කෑරිවගෙන් වේ එමිහුන්ගේ ෆෙනුන්තක් ගෙන්දියුම් දමාගනගෙන් ගෙන්දියුම් එමිහුන්ගේ ෆෙනුන්තක් ජහයගතුන් එහා වරුගද විදවරකේ කුල්ලම අදා ලහම් මෂව් ෆී එමිහුන්ගේ විදවර විදාලා වගතුගේ මුලි මගු අලිවගෙන් දාන එවගතුගේ එබෑ මිහුන් හිඟාලතේ වයිසා අදලම අලයිහිම් කාමු අනෙක අඳිරිවාගතුක හුට්ටිති වෙතේ වලව් ෂා අල්ලාහ් ලදහා බිසම්හිම් අබ්සාරිහිම් අල්ලාහ් සුබ්හානත එදිවඩි ගන්නවා න වෑම එහෙම් තව්වස් බෙලුන් තව්වස් ගෙන්ගොස් ෆීහෙ කොම්මයකස් අල්ලාහ් සුබ්හාන තාලා මිතාගේ එබෑම හංගේ ශක්කුම බයන් කරවන්නේ එව්වගොත මේ විදාල විදාලාව ගොතුක කුරියම් මිදන් ඒක මානේ කි මුස්ලිමුන්ගේ කිබෙන් ෆෑදා එෆෙන්න වගතුක මුස්ලිමුන් කොළන් එබෑම හම් යන්නේ එවස් ෆෑදාන් නොෆෙන්න කටික මොමෙන්නකන් එවස් කහල මදදෙ මේ බෑ මෙහ කිබන්නු ලිබේ මොමෙන්නුන ෆෑදාන් නුවා වගුතකු හංගුරාමයක මොමෙනුන් වඩාගෙන ගනීමා හිෆෑගේ මොමෙනුන් වඩා ගන්නවා හින්දු මිමිහු මොමෙනුන්ගේ තරන් එබදේ ඒ ගනීමා මුදලුගේ බේනමුග මොමෙනුන් එච්චෙන් නුලිබේ වගුතුග එවස් එහි ඉතරිකමෙන්නෙන් එහෙම අල්ලාහ් කරවණී එමිහුන් අලිකම් ඔය වාවගුතුග හිඟාලේ කුරියා දැන් අඳිරවාගුතුග හුට්ට තිබෙතේ බෑමියා දැන් අල්ලාහ් මේ කුරාන අල්ලාහ් ඒ දිවට ගන්නාෆින එමිහුන්ගේ බෙලුන් තකා එහුන් තක් ගෙන්ගොස් විය සබබකි එබෑ මිහුන්ගේ එහුන් තක් ගෙන්ගොස් වෙනවා දැන් හග්ගු ඉවමුගේ එවස් කාලා තෞෆීකෙන් එබෑ මිහුන්න කන් නොලිබේන මිතාංග මුරාදකි අල්ලාහ් සුබ්හානහු තාලා එබෑ මිහුන්ගේ එහුන් තකා බෙලුන් තක් එමිහුන් කනුකොෆ බීරු කුරවහ කන්නෝ මිතනුගේ මුරාදකි එබෑ මිනන් හේවෙච්ච විස්නුමුගේ බාර් අල්ලාහ් සුබ්හානහු තාලා කඬු වැලමන් හේවෙච්ච දැන් නීවෙන එනකන් හේවෙච්චස් අල්ගොනුගේ තිරේගේ බවුලේ වේගේ බෑරුම් හේවෙච්ච අඩු ඉවේර බීරුකම් ෆෙද බංගේ කඩුවර ටීවි නිවැලාන ගුරුවානු කඩුවර ටීවි නිවැලාන එනිමුන් එනහාන යොච් එතිවි කීවේ ෆහයිගතුගේ එනයි කම්ෆතුගේ කම්ෆතර රී එලි ෆයහරි අල්ලාහ් සුබ්හානහු තාලා ෆී ආදානහිම කුරා අල්ලාහ් කුරානේ ඉබෑමි හො කම්ෆත්තන් එවනි රී එලි ෆය හග්ගු නීවේ නේ මියුන්නක හි ඔච්චන් හම ආහාර ෆූහිවාන වර බරු එච්චේ ගොතුගෙන ෆෙන්නානි කම්ෆත වර බරු එච්චේ ගොතුග හි ඔච්චන් අඩු ඉවේ එපද මියුන්නා නී වෙන හේ ඔච්චනට අදි ඊවුනස් එයකි කොන් එච්චෙක් කමෙන් නොව විස්නේ නෙමි ඔන්නක ඒ අල්ලාහ් සුබ්හානහු තාලා නෙමි හො කම්ෆයිත්තෝ ක ෆර්දාලව්වා හැම ඉෆදෙන් ලෝතකු මතීගේ එවනි ෆර්දාලව්වා අල්ලාහ් සුබ්හානහු තාලා ඒක මුරාද කියන කනුකුරෙව්ව මෙන් නෝ හේව මගෙන් එන කන්නු ෆෙන්නාන හේව මගේ හත්තාවස් නුබෑත නුබෑමකුතන් එන ෆෙන්නාන හේව මගෙන් නොෆෙන්නාන එනාක ඒක කිතම් මීහුන් අලකොණමෙන් තෙරේ කුදු මූමිනුන්ගේ තෙරේගේ මුස්ලිමුන්ගේ තෙරේගේ බවුලේවා හේව එච්චන් අඩෙන්නා හනුබෑච්චි අඩවහනි හේව මන්සරෙන් නො බලෑනු බෑ මන්සරුත බලනී වෙස්ලලු එම්මා ඒගේ බෑවර මිහුන් එබවුලේ ඒ කෂිකින් අල්ලාහ් සුබ්හානහු තාලා මුනාෆිකුන්ගේ තෙරේග වෙද්දෙමුන් එබෑ මිහුන් සබබ කිය මිහුන් මුමිනුන්ගේ තෙරේග වාතිය අල්ලාහ් කරවනි වලව් ෂා අල්ලාහ් ලදහබ බිසම්ඉහිම් වඅබ්සාරිහිම් අල්ලාහ් ඉරාද කරවවා ෆිනම එබෑ මිහුන් එහුන් තකා ෆෙනුන් තක් ගෙන්දවා ෆිහ ඉන්න අල්ලාහ් අලා කුල්ලි ෂයින් කදීර් අම කරුන් අල්ලාහ් සුබ්හානහු තාලා ඉහුරිහා කමෙක්ගේ මච්චක් කුල දුම් වන්ත වඩිගම් වාරස් කලාංගේ දැන් අල්ලාහ් මේ මිහා හිසාබ මුනාෆිකුන්ගේ වාහකේ බයන් වෙන් එදෙයි දැන් අල්ලාහ් සුබ්හානහු වතාලා තවහීදුගේ බයන් මි බයන් කරවනි මිස්තකුන්න අකීදාගේ බය යා අයියුහන් නාස් ඒ මිස්තකුන්න මේ සූරතකි කුරින්වස් දෙන්න උන්පදා මදනී සූරතේ මදනී සූරතේ මේ සූරතකි එකමක මදනී සූරත්තහුගේ අල්ලාහ් සුබ්හානහු වතාලා මුඛාතබ මිස්තකුන්න කොෆෙන්වාන යා අයියුහන් නාස් ඒ මිස්තකුන්න මිෆදාන්නේ ඒ මදනි සූරෙත් අහුව අල්ලාහ් සුබ්හානහු තාලා මුඛාතබ් කරවානි යා අයියුහල්ලදීන ආමනු ඒ ඊමාන් වෙච්ච මිස්තකුන්නේ යා අයියුහල්ලදීන ආමනු ඒ ඊමාන් වෙච්ච මිස්තකුන්නේ එකම කු මියායතුක අල්ලාහ් සුබ්හානහු තාලා මෙවනි යා අයියුහන් නාසු ඒ මිස්තකුන්නේ මිෆදයන් වහී කරවාෆ එහෙම්ෙන් බයෙන් ඉල්මරින් වවිදාලෝ මේ ආයතකී මේ මක්කී සූරතකේ මේ ආයෙන් හැම එකනේ එන්නමස් රාජ්‍යවගම් වාගොතකී මේ ආයත කිවසි මදනී සූරතෙන් මේ සූරතුක හුරිහා ආයතෙන් එයි මදනී සූරත්ත මදනී ආයත මේ සූරතුක හුරිහා ආයත අල්ලාහ් මෙකුණ යා අයියුහන් නාස් ඒ මිස්තකුන්නේ උබුදු රබ්බකුම් තියබාමිහුන් තියබාමිහුන්ගේ වෙරි රස්කලාංගියන් අලුකම් කුරාෂේ හැම එකන් ඒ කිව්වේ උබුදු රබ්බකුම් අල්ලදි ඛලකකුම් ඒ තියබාමිහුන් එකලාංගේ තියබාමිහුන් හෙද්දෙවි වල්ලදීන මින් කබලිකුම් අනිතියබෑ මිහ කුරීගම ඉස්තකුම සෙද්දවිය කලාංගේ ලල්ලකුම් තත්තකූන් එකලාංගේ තියබෑ මිහුන් හෙද්දවි තියබෑ මිහුන් තක්වා වෙරි උමට්ටකේ මිතං අල්ලාහ් සුබ්හානහු වතාලා තවහීද බයන් කුරණි අල්ලාහ් සුබ්හානහු වතාලා ලුගුණ මින් හද්දාහ මිතිබි අලොක්කන් කුරුමට්ටකා එකලාංගේ එහෙන් ආයතෙන් එකලාංගේ වහි කුරබනි වමා ඛලක්තුල් ජින්න වල් ඉන්ස ඉල්ලා ලියබුදුන් තිමන් අල්ලාහ් ඉන්සානුන්නා ජින්නින් නුහද්දවමේ හැම එකනි තිමන් අල්ලාහන් අලොක්කන් කුරුමන් මෙනුයි ema insanun heddemuge maqsade Allah subhanahu wa ta'ala alakan kurun Allah goalavani ya ayyuhan nas e mistakunne ubudu rabbakum alladhi khalaqakum tiyabami hun tiyabami hun gewras kalange alakan kurare ekalaange tiyabami hun heddevi ay tiyabami hun kurige mistahun was heddevi la'allakum tattaqun ay tiyabami hun taqwaru mattake den Allah mi wahi kurabani alladhi ja'ala lakumul arda firashan ekalaange tiyabami hun attaka bingandu thammachchegge gotugalevvi raskalange wassamaa binaan adi udu binaayge gotuge furaadege gotuga levvi raskalaange وأنزل من السماء ماء أدي كلانج أودم فم وسوية فأخرج به من الثمرات رزقا لكم أدي كلانج إفنوك زريا بمة ميوات النروية رزقا لكم أي تبامهن الرزق جعتم الله تبامهن الرزق متفاني මුරිහා කමෙක් කොද්දවනි එහෙම තියබෑම ඒ කලාංගෙන් හැම එකන අලකම් කුරාෂ ඒ කලාංගෙ මේ වහී කුරවවනි فلا تجعلوا لله اندادا وانتم تعلمون එහෙන් කමුන් තියබෑමි හුන් එකලාංගියා එහෙන් ෆරායිත්තක බෑවර නුකුරාෂේ එකලාංගියන් අදා කුරන් ජෙහෙ හග්ගුතකුග තියබෑමි හුන් එහෙන් ෆරාතේ බෑවර නුකුරාෂේ එකලාංගියක් කුරන් ජෙහෙ ඉහ්තරාමුග එහෙන් ෆරාතකන් හිස්සා නාලාෂේ kalaange kura alqantahuga kalaange tabawan jehe tabawumuga kalaange ada kuran jehe kiyaman terikamuga tiya baami hun ehem farate baawri nukurashe allah ei tiebami hun haddava gengulwa farata ki e tiebami hun heddevi ekalange tiebami hun rizqu devwani ekalange ehma tiebami hun ekalange sharikun kurash Allah subhanahu wa ta'ala miyatuge tauhiduge waagataken bayan kurawani de Allah kurwa antum ta'lamun tiebami hun enge halu ekant Allah sharikun kurash tiebami hun ebe enge mi Allah shariku kurawani kan ekalange rizqu devima ehem farataka shukru ada kurun rizqu devwani ekalange ehem farataka shukru mi ada kurani rizqu ශරීහ කුරුන් ඒ අල්ලාහ් සුබ්හානහු තාලාගේ රුබූබියතුග ශරීහ කුරුන් ඒ එමති යබෑම කලංගේ ශරීහ කුන කුරාෂේ දැන් අල්ලාහ් චැලෙන්ජ් මි කුරවන්නේ මිස්තකුන් ඒ මක්කාගේ මුෂ්රිකුන් එමීහුම් බුනමි උලනි මි ගුර්වාන කීමි ශායිරෙක්ගේ ලෙමෙ ලෙමකේ අනෙබ්බෑහිම් බුනනි සිහුරකේ අනෙබ්බෑහිම් බුනනි කරාතීසුල් අවලින් කුරීගේ මිස්තකුන් දක්කා ෆුරි ෆුලෝකු වාහකතහිකේ ගුර්වානකේ ei e zamana ki ei Allah subhanahu wa taala kiyatu qur'an baawale vi zamana ki ei mistakum balagha ittirkama fasaha ittirkam ka kuri arayin gosfawa zamana mistakum balagha ittirkama fasaha ittirkam ga taraggi befawa zamanen ei Allah subhanahu wa taala ki ki nabi be karunna mujiza devwa fawani eduas waragga eduas waragge bayaku kuriyarayin gosfawa fannakum Allah subhanahu wa ta'ala bekam mujtahid debafani misalakam Musa alayhi salam ge zamanuga sihuru verikam wani warak kuriyarayin gossa ekam Musa ge fan Allah subhanahu wa ta'ala mujtahid debbi ekali fanuga asakol ekali fanu edi edi wadagen echchakavve gende asakol hama ifeden Isa ge fanuga zamana kiye besverikam mistahun kuriyarayin gosfawa zamana Isa ge fan Allah subhanahu wa ta'ala besverikam ge mujtahid debbi ufan vairu lo andir kon hunna kujja isa alayhis salam abbi sawalevum e kujjage lo fasiha begende hame gota boros bali jehi fawa miha ekale fan abbi sam boros bali rangal begende mi gota rasulullah sallallahu alaihi wasallam wadagen neviru miistakum e zamanu ga tibi balaga ittirkama fasaha ittirkam kuriyara engossa lenkiyuma ebe emihunna kiyei lemun wahaka dakka mihun eha basmorun teri bayen emihunna kiyei lemun wahaka wes dakkan සුවාලු කුරණි මිහ කුලෙමුන් ජවාබ් දෙන යනක කුලෙමුන් ඇයි ඒ zamanuග ඒ හිසාබ ගොනුග අනේ අරබි කරාග ඔවේ උක්කාදු බාසාර කියා බාසාරන් ඒ හරකෝ එෆහරු අහරකු එෆහරු එතාංග එබ හුරිහා ලෙම්වෙරින්නා හුරිහා අදීබුන් එබ ජමාවේ තන ජමාවේ එම එමීහකන් එතාංග හොෂේලුනු එච්චන් එබ හොෂාල එමීහෙක්ගේ මොලොකන් එතාංග බයන් කරමුනු ගොතකන් එබ බයන් කරේ කොම්මියකස් මිෆද zamanek අල්ලාහ් සුබ්හානහු තාලා කීති කුරුම් බාවා ලෙව්වි කීති ගුරුවාන කී අබදුගේ අබද දෙමි ඔන්නනි මුජිසාත කීති ගුරුවාන් මුජිසාත කවී කොන් ගොතකුම් කීති ගුරුවාන් මුජිසාත කවී බලාගත් ත්‍රිකමා ෆසාහත් ත්‍රිකම ගොතුම් එහෙම අල්ලාහ් සුබ්හාන තාලා චැලෙන්ජ් කුරවණි මි මක්කාගේ මුෂ්රිකුනා ව ඉන් කුන්තුම් ෆී රයිබින් මිම්මා නස්සල්නා අලා අබ්දිනා අල්ලාහ් මේ කුරවණි තියබෑමි හොන් තිමන් අල්ලාහ් තිමන් අල්ලාහ්ගේ අලා මුහම්මදුගේ ෆානුගේ මච්චන්ගේ බාවලෙවි ගුරුවානා මෙදු ශක්්‍යගේ මතී ගවානමා ෆාතු බිසූරතින් මින් මිස්ලිහි ඒ ගුර්වානුගේ සූරයිත්තවගේ තියෙන සූරතෙෆද එම්මේ සූරතෙවස් නිකන් ගෙනස් බලා තියබෑමි වදුඋ ශුහදාක් මදි වරකුන් නුනේ තියබෑමි හුන්න එහි තෙරිකම් ෆෝර් කොත් දෙවේන හුරිහා ෆරායිත් හෙග්ගේ එහි තෙරිකම් හෝදාගෙන් වෙස් ගුර්වානුගේ ආයතෙන් හදාල් බලාශ නිකන් එෆද ආයතෙන් හදාල් බලාශ නිකන් සූරතෙන් හදාල් බලාශ නිකන් මින් දුනිල්ලා අල්ලාහ් ෆියාතිය බෑමුණ ගොවේන හුරිහා ෆරායිත් එකක් ගොවාෂේ මදදන් එදි එකන් කුරුමා in kuntum sadiqin tibami hunti teduwerin kamuga banam genes balar bayin ayat tawga allah bahari tibami suratan nemi ayat ves genes balar emmi ayat ves emmi ayat sebami hun kannu gene ebami hum mi challenge ge jawab numattaka ero emi hunge terege hori warab bodu ilmeriyaku baham molu warab bodu yahudi ilmeriyaku mi hun genes genes sami burani makka ge mushrikun khale hama ekane harnak koddem vi kamaki mi gurwan fada is suran emme suratake hada de කලේග හුරිහා හරදු බරදෙන් හරම් බල හට්ටය දෙනම කලේග ආයිලි කන්තත්තක හුරිහා කම හරම් බල හට්ටය දෙන්න දැන් ඒනේ වකි ખાસ තනේ ખાસ කොෆ එවස් මිහෙක්ගේ උඳ කුලෙන් නුවා තනේ ખાસ කොෆ ඒනේ බඩු ෆොයි පොඩියකා දැන් ඒරු ෆයිත්තා බේන කුරානි ෆොයි පොඩියකා ලියාන සාමාන එනා දීෆ දෙයියා හොරි හැච්චින් එනා දීෆ දැන් මහෙන් හා දුවස් වහොම් මේ බෑ මෙහොන් අතුවෙච්ච මීනයි ගාත ආස් මිතන වදෙච්ච වයින් ඉරු මීනා මෙවනි ෆයිත්තකුම් ඒ මීහුන් එනා ලියන් දීෆවා ෆයිත්තකුම් බොඩු බයි බේකාර කොල්ලා එලියෆ බොඩු බොඩු කොල්ලා හෙලා ලියෆ බොඩු බොඩු කොල්ලා හෙලා දැන් එනන් එම්මේ ෆහුන් හෙදිෆමියෝ සූරතකි එනන් එම්මේ ෆහුන් හෙදිෆමියෝ සූරතකි ඒ සූරතක මෙති අල්ෆීලු මල්ෆීලු වමා අදරා කමල් ෆීල් ලහු ඛුර්තුමුන් තවීලුන් වඋසුනුන් කබීරුන් ඒකම පුනාච්චකි අල්ෆීල් ඒ engengeta e janawar e hondumi onna e e ನೀಲಗೆರೆ ನೀಲಗೆರೆ ದೋ ದಿವಹಿಮಿಕೆ ನೀಲಗೆರೆ ಎ ನೀಲಗೆರೆ ಆ ಎತಕಿ ಎತೆಕೆ ಅಲ್ಫೀಲ್ ಎತೆ ಮಲ್ಫೀಲ್ ಎತಕಿ ಕೊಂಗೆಚ್ಚಂಗೆ ವಮ ಅದುರಾಕ ಮಲ್ಫೀದ್ ಅದಿ ಎತಕಿ ಕೊಂಗೆಚ್ಚಕ್ಕಂ ಕಲಿಯಂ ಅಂಗಾದಿನಿ ಕೊಂಚಂಗೆ ಲಹು ಖುರ್ತುಮುನ್ ತವೀಲುನ್ ಏಗೆವೆ ವರದ್ದಿಗು ಹೊಂಡೆ ವ ವ ವೌದುನ್ ಕಬೀರ್ ಅದಿ ಬೊಡು ಕಂಫತೆವೆ වසින්නුන් තවීලුන් අදි ඒක වේ වරද්දිකු දතෙව්වස් මීහොන් මිබුණ මීගෙන තේ ආයිච් එව්වස් ආයිච් මී හරමෙන් දෙකේ ෆොයින් එච්ච කේ තකීමි එයි වර කෑර මුද්ද තෙග්ගේ අබුරහවස් එන් හිෆාගෙන් විය අයි මක්කාය එෆෙනි ෆේ මිහුණ මියොති එකම අල්ලාහ් මේ කුරානික අල් කාරියා අල් කාරියා ඒක කවස් නේගේ අල් කාරියා කුන් එච්ච කම් ෆුරතම අදි දැන් අල්ලාහ් කරන මල් කාරියා කාරියා කිකුන් එච්චෙන් වමා අදරාකමල් කාරියහ කාරියා කි කුන් අච්චන් කලිෆාන අංගාදෙනි කුන් අච්චන් දෙම්මි ඒක ශරහ කල් කාරියා කුන් අච්චන් අල්ලාහ් වයි කුරවන්නේ කුරියා කුන් නේක හැම ඉපදෙන් අල් හාක්ක හාක්ක නේක මිහකයි කුන් චෙක්කාමේ දැන් එමිහුන් ඉතන සුබ්හානල්ලාහ් මි කුරවා නා ඉපදෙච්ච හැමනු ගැන වෙන එන මිබුනි තිමන්න නුවස් නිදයේ මිමසයි කුරණී තිකන්තේකම තිමන්නගේ ගුරුවාම් ෆද සූරත් තිමන්න එක නුගෙන උනේ එම අල්ලාහ් වෙන චැලෙන්ජ් කරවා අල්ලාහ්ගේ චැලෙන්ජ් දොග දොග වෙච්ච කරනවා යගීනුම් වස් නුගෙන වෙන කියාමතා හැම හැම එකක වස් මි කරවාම් ෆද සූරතේ නුවත මි කරවාම් ෆද ආයතේ වස් මි යකන් නුගෙන වේන අල්ලාහ් මේ චැලෙන්ජ් කරවා හැම තියවා මි උන්න නිකන් ශක්්‍යග්ග මත තියවා මි හුම් වඤ්ඤා නි කරවාන කි ශක්්‍යග්ග නු අස්සු මි හුම් තිබියේ යගීම් වේ මි උන්න යගීම් වාදිතා මි වා මි හෝ ගුරුවා සිරු සිරුඟට වහයබ අබූ ජහල් වසඩ වහය ෂයිබා වසඩ වහය ගුරුවා සිරු සිරුඟ බාඩ වහම් මි අඩෝහව දැන් කොම්මියකස් මිමිහුන්ගේ හිතන් අසරෙක් කොෆානේති බිරුන් එද්දුවා මිමිහුන් මස්වරා මිකුරානි දැන් අඩෝනා නාන්න එක්ගොතකස් අසම කුරාහ නාන්න එක්වස් දැන් නාන්නන් අසම කුරි නාන්නන් අඩු අසම කොෆේ මිමිහුන් මිදියයි ගොස්ස මේ අබූ ජහලවතු බයෂය බය මිතින් මිහුන් මස්වරා කුර දැන් එක්ගොතකස් අඩෝනා එකරිෆාන දමනමාද කුරන් හුන්නවනේ කො සිරුසිරු මිහුන් අඩෝහන්නේ මිකුරුවා ඒ ගුරුවාණ කිමනුගේ බැංගේ මී වකිෆරාත කුම් බාවලව ෆන් ඉච්චෙක්කන් යගීම් වාතේ මෙ මේ අඩවහනේ මේ හෙග්ගේ බස්නු කම් මේ හොන්නයින්ගේ දැන් අසම කොෆිනාන්න කොම්මයක අබූ ජහුල් එරේ හිතන් අරා තුන්න දානමේ අඩවහලා එමිහුන්න අන්නානෙන් නෝ එමිහුන්න සිරු සිරු තිමන්න දානමේ අඩවහලා හම දෙමි අනෙත් දෙමිහුගේ හිතවසරි මිහ සිරු සිරු මිහුම් මි අඩෝ අඩෝ හැෆ අන්නම මගෙග්ගෙ මතින් තින් මිහුම් ඉබද්දලුහි එක්කෝ නකොන්තා හුන් දැන් ඉස්තරජහ පුරිහම මොන මිරේව සමාඩු නාහන වෙන් අඩෝ වහන් ආදෙමුනි hommyakas mi qur'ana kimi allah subhanahu wa taala ga hazratum wa haggo miyaku evve shakkennei miyaku evve shakkennei mige shakkennei kan e zamanu ge wani sabit wa evves miyakan e duwa e zamanu ga mistakum balagha itteri fasaha itteri uma ekves evves miyakan mi qur'ana effada ayat evves genei fennei mi qur'an ke allah subhanahu wa ta'ala qiyamata hame mi qur'an allah sabit ko devwan mi qur'an evves mihakan evves uni ituren nokurevene kurige foittakan uni uturu kureifa fada sabahi kurige evves samawi foten allah subhanahu wa ta'ala e fotegge zimma e foi rakkateri kurevumuge zimma allah nu fullawa hama ikani kirti qur'an fiyawa kirti qur'an rakkaateri kuramuge zimmawe sufullevi allah subhanahu wa taala kalange zat fule kalange kurwa wahi kurmani inna nahnu nazzalna dhikra wa inna lahu lahafizun timan allah mi zikru bawalevi mi qur'an bawalevi timan allah adi mi rakkaateri es kurwani timan allah visnawalava mi ad batilu kitaf firqa ay bay එකම එව්වස් මිහ කුල දාන වෙන්නේ නොයි මේ කුරුවා බදල කුරාක එකමකු තවරාත ඉන්ජීල් අහරකු එෆහර යගේ නුස්ඛායෙන් එවනිකම අහරකු එෆහර ඇති බදල් වෙගෙන තහසීබ කුරවිගෙන් තවරාත ඉන්ජීල් එවනිකම අහරකු එෆහර වෙච්ච එකම කීත ගුරුවන් කොම්මේ හර්ගස් හාම ඒ ගුරුවන් මියොති එබ්බ බාතිල ගුල කිහා බය කුලෙන් එමිහුන් කිහා මසක්කතේ කුරාන මියා uni ituru genna ekam evves miha kula daanawe gennuwan allah subhanahu taala waki wagutek kandaalawa fan e waguta hama mi qur'anan evves uni ituru meggena uni ituru kurmek genawme evves miha kula daanawe gennuwan e wagutu annairu allah subhanahu taala mi qur'an ufullawan qur'an nimigen daan මුරිහා මිස්කිත්තක දාන ගෙෆුළුවස් විම්මතින් ෆුහවිගෙන් දාන ගෙෆුළුවස් මුගලලෙවෙන් එවකුතා හමෙන් අල්ලාහුමි කුර්ආන් රක්කා තරි කුරබ්බාන් දැන් ඔබ්බා ඉරාද කුරේ මාදම دعا کہ اللہ سبحانہ و تعالی الگن می کیا اچ کن عمل کرم گے توفیق اللہ سبحانہ و تعالی دیو دین بے فلق سوال او جے سوال کروں گے আমি এত আসর নামাজকে আমি মানে রাখওয়াতে তিন সাইদা করে বনো মি আর আলগন্ডা বেশ মি আদে বনি এর রাখওয়াই কাটা হরি এর রাখওয়াইতে নরি বনো তিন রাখওয়াই লিবনি দেন আলগন্ডা তেদবে কুরি এর রাখওয়াই এনতা মানে নলি বন রাখওয়াই কুরান জিহে না en algonu namadu koffa era koi koffa algonu kur sajda koffin ei algonu enge tin sajda koffikan ena den misaraka ena den handam wie misaka mihe ko handam ko dinima massaden hama ewa gotu kur sajda kuran wie ves massaden ena e kuran ala ekama ko es sajda ena kur es sajda non kuran jeni de sajda kuran jeni e kur sajda ginan de sajda kur sajda jahan jeni de sajda hama sajda ge kiyazi kur kuran jeni ena kuran ala ekama massaden ki es sajda kurima de sajda kuran jeni දැන් මා ගිනවගු තකෙන් උදනි සඳහන් වෙච්ච නම සජිදා කුරවේ මිසහ ගියක් ගොස් කෑ ඔය හදා කුලිවර ෆුට්බෝල මැච් එක කුලම් සාලක ඒ ඒ හිසාබත් දිගු වෙච්චියා ඒ හිසාබත් දිගු දැන් ඒක නමාද වලින් කුර නමාද බාතිලෙන් වානේ සබ කියන ඔලිගෙන් කුරුම් ඔලිගෙන් විය නැහැ කුරි නමාද බාතිලෙන් වාන ගස්තුග සජිදාන් ඉතුරු කුරිනම බාතිල වාන නමාද බයි මෙහු නමාද වලින් කුරාතම් වෙස් වෙන එකම ඒ නුන් රංගලව ගොතේ නමාද කුරා කන්නු ජීහෙන යාලකුම් බයි මෙහු ෆෙනුන් නමාද කුරාතම් ei evves masene evra mahdigu waqtu rasulullah sallallahu alaihi wasallam edwa asur namaz mata men dur namaz ke derak wai kurawwa වඩාගෙන බේරන්නේ කොහොමද වඩා තිය ප්‍රමාදිකු වකුති ආසාබේ කරන වාහක දක්වා ඒ තෙදෙත්තෝ තිවන්නක් තිම කරිපාන කුරමුනි දෙරක් වයිත්තෝ ඒ හොරියාගම කුරෙෆන් රසූලුල්ලාහ සමලුන් අනෙත් දෙරක් වයි කුරෙව්වි ඒ නුකුරමුණු දෙරක් වයි කුරවවා කුරසයිද කුරෙව්වි rangalogotaki imam mihan handan koddenun e inge jamil dan ko imam mihan handan koffa den imam mihan yagin vejje timannu kurametin sajda es sajda kuri den hem vejje yagin vi mihun amilla kur sajda quran ege fahuga imam mihan ko fiya furtam imam mihan buranji heni ei emmenge masuliyat ehen a demma hom kan da quran imam mihan furtam handan kodden jeni den ekak wes handan kodde fe handan vi mihan nanata ehenage masuliyat den imam mihan ena handan koddinu දෙම් මිසාරකන් එන වේදාන මිසාරක එන හි වේදාන එන ශක්කු වේ මිසාරක එන ශක්කු වේ දැන් ශක්කකුන් නමාද අනකෙති වෙගන් උදාන හයිගතුර එන කුරුජිද කුරා කන්නු ජීහේන ශක්කෙ වෙජ්ජිය කාය යගීන් වෙජ්ජන පුනේ දෙන් ජීහන ඉමාම යගීන් වීමි හමිහෙන් වෙජ්ජේ තිමන්නම් හැම යගීනේ දැන් ඉමාම මිහා අහානේ දැන් ඒක ඈ වකිවි මිහා ඒන ජහන්චි හේන අසල කුරසයිද එංගේ තින්නකෝ කුරවිජ් එක කුරසයිද ජහන්චි හේන දෙම් මිසාලක කුරසයිද න නුජහෆේන මාත් වෙනගේ බාතිලවාන තොන් වානතෝ ඒ වාහක එහෙම් බුනා කන්නු කෙරේන මාද බාතිලවාන එකේ බුනා කනලකට කන්නු කෙරේන එක්වතක සේනාදි කුරසයිද නුකුරියස් ඒ ගස්තුග එවස් මියකුණු කුරේ ඉමාමත් තබාමුගේ ගොතුන් එන සජිද කුරී Mm. කුසේද ජහන් ජීයන සවාලකී තියා මිහරෙන් ඉජ්ජ තීගේ ඉල්මෙරින් විදාලවනි දෙ ගොතක එක් ගොතකී එංගේ මිහ සජිද නුකුන් ඉනෝ අනෙක් බෑ මිහ විදාලවනි සජිද කුරුන් ඒ ඉමාම හත්තා මොකොතුන්නේ එයි ඒකෙන් කුර්සයිද ජහිමෑනි මුනී ඒකන්තා හ්ම් නා කුර්සයිද ජහන්ජිය ඒ ඉමාම මිහත්තා බාම කුර්සයිද ජහන්ජියන් ඒ කුර්සයිද කී එන කුරවුණු කුරෙග්ගේ සබබුනන් මිහරු ජමාතු කුරවේ කු ශාමිල් වෙගෙන් වේ එම්මෙන් ශාමිල් වෙගෙන් වේ කුන් එම්මෙන් එන නුකුරියක් කමකු එහෙම uh, දැන් සුවාලකි එමිහුගේ නමාදු ආමස්සලෙන්න නමාදු සොහා ඒ සබබකි දේවන ෆහරන් ඒ කුර්සයි දේ කුරි ෆුරතම නමාදුගේ ජමාත වෙස්නුන් ඒ එහෙම නමාදුගේ ජමාත් නිමිජ්ජ සලාන් දී ෆෙම ඒ නමාදුරන් ගලෝ එන ආ ඒකන්ත මියාර උදින් දෙන ගන්නන් එබ ජීහ මිසාරක තින් රක්වයිතත් තෙදුවේ වුනි තින් මන රක්වතා තෙදුවෙජ්ජියා අනෙන් හතරවන් රක්වන් එන කුරි හැම කුරේ අත්තහියාතු නුකියස් මස්සලෙන්නේ සුකුරුසේ ජහකන් නුජිහෙන එයි දමුනමාදු කුරවේබ වරග්ගින ගොයිත්ත ගොයිගොත හතරවකොතුන් අත්තහියාතු කිය කියාගම සේව කුරවේ හැම එකනි අරරක එක්වර රෙම්මෙ දි අත්තහියාතු මස්පුදේව හැම එකනි එම්මෙ අත්තහියාතක මස්පුදේව මුර හැම දේර කොන්දර ගොතුන් කුරම් ද අත්තහියාත නීෂීඳ සලාන් දෙවුනීමා সালাম দেউনি ইমামি হালুং এর রাখো কুরআন মামুম সালাম দেনি সালাম দিনিমা দেন এই এমমে রাঙ্গাল গইক্কামা ফেন্নানি সাবাকি দেন বুনানি সালাম দিনিমা বুনেলানি এর রাখো উনি বেজ্জে দেন তেদুয়ানে রাখো কুরআন কফা সালাম দেনি এরং হিরিয়ে দেখাবি অনা হিরে নুবি এরাঙ্গে යකින් කුරාණ යකින් ආ දැන් දමුණ මාතුග මිහාර ඉල්මරින් විදාලේ ફોති ඒන එබ්බස් රක්වතෙක්ගේ ආදදකන් නිය එබ්බස් නුගන එන බේනුම් බරක කොෆසලාන් දින සොහා ආ වාගේ දමුණ මාතුග තිය ගොතේ එහෙම ඒක මිසාලකන් ඒ නෑ යගින් වින් වරුන් සලන්තිනි වනේ මුනේ ඒවනේ හැම ඕන හිරි කොක්කුර හිරි කොක්කුර එපොත සෝන හිරි කොක්කුර ඒ ඔලේ ඔලේ නී ආ ඒක දෙවන සයිදත් ආ මියා আমি হার এহু সুন্নান নামাজুস কুরে কুরে জে জাহান জিহান আমি হার সাজিদাতান কান্দাত্তা মিসালাকা মাওমুমুনা এগুনি মাওমুনা এগুনি মাওমুন বুনে দেন জিহান বুনে দিনি মাইতি ফুরি হামা কফা এ না সাই আয় কানি আ ও ইয়াগিন দেন কুরআন মিহার আলুকাং অতি ইয়াগিনুকে মাচ্চা বিনাবেন শাক্কুকে মাচ্চা কাকুর সাইদা করলান ඒ ශක්කුණමාතුගේ වෙජ්ජිය කුරුසයිද කොල්ලුන් රංගාල කුරුසයිද කොල්ලන් ජීහෙන යගීනු ආ මස්සලෙන්නේ මස්සලෙන්නේ ශක්කු වෙජ්ජිය නමාතුගේ ශක්කු වෙජ්ජිය යකීනුගේ මච්ච බිනා කුරාණ එන නමාතු බිනා කොෆ එන කුරුසයිද කුරීම ෆුදුනිය හ්ම් කුරුසයිද ජහන් ජීන ශක්කු වෙජ්ජියන්නු මම ශක්කු වීම මිවාගත කී යකීනුගේ මච්ච බිනා කුරාණ දැන් හදීස් වල කරවෝති තින් රකවතා දෙරකවතා දෙමෙදුක ශක්වජ්ජිය දෙරකවතා යකින් කුරාශ හැම එකට තින් රකවතා හතරකවතා දෙමෙදුක ශක්වජ්ජිය තින් රකවතා යකින් කුරාශ ඒ යකින් මින්වරු දැන් අනේ රකවෙක් කුරාර කොෆ කුරසයිද කුරාශ තේදුවේ කුරන් ජෙනාන රකුවයි අන රකුව කුරන් ජෙන තේදුවේ ආ මිහාරු දැන් මේ මේ මකාමුග වාහකෙප්පුනලු රංගලවාන කෙනෙක් අදිවස් මේ ෆහුදිහාගේ එබයින් බය රේත රේත මිහාර රේක ෆන්සවිස් දෙඟෙන් හතාවිස් සනක හුරියා කුන් ඉතිකාන කුරාතේ හතාවිස්න විලේරේ එයි හැම ලේරතුල් කදර විලේරේ කොම්මියකස් හතාවිස් නවාවිස් අදි දෙරේ එබයින් අනේ ඔනහිරි මෙහර දමුනවාද මාලියක සෙවකුරේ අලුගොඬ බස් එරේ ඉස්ලාම කර දියර මුල ඉස්ලාමී මර්කස් එක්ක ෆුර හුකුර වුර ගිනමියු දමුනවාද හුකුර වුර ගිනමියු ඒ තින් තින්වන රේ කම වණියේ ඒ ඉස්ලාම මර්කස් ග ෆෙරි ෆහුදි හැග්ගා දැන් ඉබ්‍රාහීම් මිස්කිතව කන්නේ ගෙතන් අම රම්ලොමස් ෆෙරුනේ සුර කුරේ දමුනවාද වාහි මීහුම්වර ශවගුවරි වේබ මිහර දීනිකාන්තකන් අදි හැම එකනේ මාලේකෙන් දෙකුණුගේ සම වරක් ගිනරරරුගේ බදමන මාදේව කුරේ ෆෝමුලා හොගේ අඩ්ඩු කරරරුගේ සේව කුරේ දමන මාද එම් විම වාහකේ කී අලකොණමෙන් සේව ජීහේ දමන ඒ දමන මාදුගේ වාහකමි අන්නනි ඉලයතුළු කදුරු විලේර එරේ ගඬ ඒ රේ ගඬුගේ අලකොන් ලිබෙජ්ජේ කොන් අලකොම ඒ කියාමුගේ අලකොන් ලිබෙජ්ජේ එරේ කියාමුගේ අලකන් ලිවෙජ්ජියා එනගේ එන එන්හාස් අඩ්ඩි හතින් අහරුගේ හේඔකන් එනන් එබලි වේද අඩ්ඩි හතින් අහරුගේ හේඔකන් එරේක කියාමුගේ අලකන් ලිවෙජ්ජියා අඩ්ඩි හතින් අහරු එම්මෙ කුඩ කුඩ වකුතු කොලකුන් එනයි අඩ්ඩි හතින් අහරු මීහකු කුරා සෝලිහ අමල් වේ හාසිල් කොල්ලි එම්මෙරයක් එම්මෙරෙක්ගේ සවාබ එම ෆහුදිහෙක්ගේ එන කියාම කොෆිනම හුරිහදිහෙක්ගේ කොෆිනම හොය යකිනුම සෙනල්ලි වේනේරේ එන්නුමානි හැම යකිනුම සෙනල්ලි වේනේරේ එරේ වාකි ඊමාංකමා එකු සවාබන් එදේ හාලුක ගියාම කොෆියා රසූලුල්ලාහ හදීසුල් මන් قام ලෛලතල් ඛදරි ඊමානන් වහ්තිසාබන් ගෆිර ලහු මා තකද්දම මින් දම්බි ලෛලතුල් ඛදර් විලේරේග ඊමාන් කමා සවාබන් එදේ හාලුග කියාම කොෆියා දම නමාදු කොෆියා ඒන කොෆ හුරි ඉස්වදිය ඒනගේ හුරි හා ෆාෆෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆුස්සා දෙල්වාන එහෙම එරේග කියාම මී එම්මේ සෆෙන් මි ෆෙන්නනි දම නමාදු අයිගතුගේ හෙන්නු යකන්තකක් දහිවති වාංජේ ramdom mahoge fahudihegge haigatuge miskitta forenje he wagutaki algon men men aidi kolome wani ega divihin geterege idi kolome wani furatama ramdom mahoge furatama detinre furena mule miski furegen beeruges namad quran detinre furatama hafta ekamako fahum fahdiye henne allahge rahmaim herannani ramdom mahoge fahudiha dia dia hen rasulullah fahu fahad dia dia hen rasulullah sallallahu alaihi wasallam alokamuge bahar walu wafuri mulin khilaf ফাহুদিহা দিয়া দিয়া হেন এদানি মিসকিত্তাকুম মিহুম মাদওয়ামু এমমে ফাহুন রামলাম বাস নিমে ইরু নামাতাকা হুরিহাচ্চকা এককো এদানি নিমিগে ඒගේ මුරාද කිකෝ වෙයිගතු ඒගේ මුරාද කිකෝ බය රම්ලම රෝදයි ෆිමියු ඒගේ මුරාද කීම හංගේ රෝද තහුක ෆාදා නැතේ එවස් එතන් රිවායතක් ගයති කම් මින් සායිමින් ලයිස මින් සියාමිහි ඉල්ලා ධම ඉතර රෝද වෙරින් හෙවනි එන රෝදයන් හුරුමුන් හැම එකනිවා කමකි එනනු කාන බය බඬු හැ බඬු හැ මඬු හෑ කමුගේ මඬු හෑ හූනුකම් ෆියවා ඉතුරු වෙස් කමෙන් වා කිතර රෝද වෙරින් වේහි එහෙම අස්ලකී වාහකී ෆහුදිහෙක් ගලගොණමෙන් අලකම දහිවෙති උන් ෆහුදිහෙක් එම ෆහුදිහෙක් ජීහෙන හිගතුක දමනමාද කරවෙත මසයි කොන රේගන නුයිද රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රේගන ෆහුදිහෙක් අවහාර මුඩි රේ එක්කොන් එහා කරබ මුඩි රේ එක්කො ෆහුදිහෙක් ඇති ආශිතුෆාන විදාලවනි කාන ඉදා දඛල අෂුල් අවාෂිර රසූලුල්ලාහ සල්ලල්ලාහු කාන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉදා දඛල අෂුල් අවාෂිර shaddami azarahu rasulullah sallallahu alaihi wasallam fahudihen annahidu ekalifanu izhar banna labba warugada alukama tayyaru kinaya mi ishara wahke alukama tayyarum shaddami izarahu wa ayqadu ahlahu adi warakum fuddale vikenu gege huriya alwerin nidin nangawa alukam kuromattaka gege emmen nangawa nida tibbe kanu de de wa ekalifan wa ahya laylahu adi mulire ekkun hiya korabba mulire ekko hiya korum hiko alukam re ekkun heda korabba ekarifan fahudiha ekka එමෙ කරifan නම් මුණක බලංජින අලුගොඬ මෙන් දමනමාදු කොම්යකස් එයි සවාව බොඩු කමෙන් එයි දමනමාද කියදි හිම්මස්තහු ගවස් අදි ખાસ කො රම්බම්මහුගේ එරේ දිමාවිජ්ජිය යොති එන බොඩු ખજાના ගඬ ලිවිස එන්නවා එරේ එන ලිවිජ්ජිය ලයතුල් කදරි විලේරේ නසීබ එන ලිවිජ්ජිය එමිහාර ඔනහිරේ තකුන් තින්රේ දියයි වේතවේ දැන් බාකි යොති දෙරේ කොම්යස් තින්රේ රෙවස් වේදාන්නේ අල්ලාහ නවදී මිහෙක් නසීබ හොරජ්ජා මි දේරෙන් කරේ බස් වේදාන අදි නුකෝ වාහකි හොරි මිහෙක් අල්ලාහ නසීබ ලබ්වාෆි අල්ලාහ අලා කොම්මියකස් මි කන්තත්තහුගේ හේලුම් තෙරි කන්දේ දැන් අදි එබෙන් එම්මස්සල දැන් අන්නාහර දැන් බේෆුණු වාහකේ කී හේලුම් තෙරි මොට්ටකා ඊතිකාෆ මස්සල ඊතිකාෆ මි බයන් කරන් ජේ මස්සලෙන් හයිගතුග මිහාර බයිර රරහුගේ ඊතිකාෆ කරන් ෆෂයාෆි ඊතිකාෆ කී හි ජුරයින් දේවනහ රම්දම්මස් ෆර්දු කරවුනේ හන්නම් හි ජුරයින් දේවන හරුගා එහෙම බාකි නන කිතන් හරු සෝ අවහාර මාදේ නතු අං අහරු අං අහරු ගකරේෆන් හුරිහා රම්ලොම් මහෙග්ග ඊතිකාෆ් කුරෙවි ඒ ෆහුදි හෙග්ග මිස්කිතු ගතිබුන් ඊතිකාෆ් ගමානේ කි මිස්කිත් මිස්කිල් ලාසිම් කුරුම් එන හුරිහා වගතෙ මිස්කිතු ගේ දකුරුම් e fahudihen ekko ena nikumegen nuana miskitun zururi beenumejjehigen menowi ei kaam misalaka keumuge mihar miskita huwa keumuge intizamas libe roda villan ena libe harwas miskitu ena keve me saudi ge miskita huwa sadi islami hen ehem miskita huwa ehem gamta huwa miskita huwa roda villan was libe ehem vima යුතිකාෆ කිය රසූලුල්ලාහ සම කොම්මෙ රම්ලොම් මහගේ ෆහුදිහ ගිය කරේ ෆානු ඉන්නවන මිස්කිතුගේ මිස්කිතුගේ එන නිදම් වෙදෙන් මදු නිදි කොළන් නිදන් ජේන ගිනව කොතු ගුරුවන් කියෝමා zikuru kuruma alukan kuruma re alukan kuruma egota miskituge ෆහුදිහෙන් හේද කුරුන් කොම්මෙ කසේ වරම් මායිකම එම්මෙ දුවහෙක්ගේ බදලුගා අල්ලාහට කම මිස්කිතුක එන්න එම්මේ දුවහෙක්ගේ බදලුග අල්ලාහ් සුබ්හානහු තාලා ඒනයා නරකයා දෙමෙඳුග තින් හන්දගුලවාන තින් ඛන්දක එයින් කොම්මේ ඛන්දකෙක්ගේ එත්තුම් ෆතුන් අනෙත්තුම් ෆත මස්ෂිගා මගරිබා හැදෙමෙතුක දුරුමින් ඛන්දකම කියන්නේ වල තින් වල අල්ලාහ් ලබ්වාන ඒක මාන කියන දෙන නරකක නුදානේ එහා බඩු තින් වල හුරහෙක්ගේ ගොතුගේ ලබ්වනේ ඒක මානක මිසාලක මේ සිංගාච්චි කොරියා දාෆමි කොන්නනිත වලේ ඒක චෙන්චෙනු ජහවාහකේ කිමි චෙන්චෙනු ඒ වල හුරස් යන්න කුරවේ වරුගේ වලෙන් මිකොන්න දෙන් ඒති ඔන්නානේ තදු වෙලද වෙලා නාන්නානේ ඒක මිසාල වාකේ බොඩු වලලෙම කදෙන් එන නරකයක් නුදාන ඒක මානයි තින් හන්දක් හැමෙම ඊතිකාෆ කීමි වරම් මායින් අලකමෙන් මි එම්මෙ මායින් අලකන්තත්ත හොතර ගිහිමනේ අලකම් මි දැන් ෆහුදිහයිගේ මෂූරි වාකේ කිදෙන් කොම්මෙ මහකුවස එනන් හුරවිදාන උමර ගෆාන් නතුරු උමර ගෆාන් ඉස්ලාම් වඩයක් ගන් රසූලුල්ලාහ සමාරියන් අස් දන්නමනේ අල්ලාහ් රසූලයි ජාහිරිය සමානුක තිමන්න නතුරු පුනීමේ මස්ජිදුල් හරාමුක ඉතිකාෆ එද්දුවහුගේ ඉතිකාෆ කුරුමා හදිස් කුරවි කුරාෂේ නතුරු 11 එද්දුහව්වස එහෙම මිගෙන් එබැංගේ ඉතිකාෆ් කරගෙන කකම රම්ලොම් මහුගා ඔති ෆහුදි හයගේ ෆහුදි හය එකමක කලේ රසූලුල්ලාහ සම එෆාර කරවි මුලි රම්ලොම් මස් එක්කොව්වස ඉතිකාෆ් ෆුරතම දිහය දෙවන දිහය තිම්වන දිහය আদি අවහාරේ වඩාගෙන නෙවි අහරුගා ෆුරතම දෙදි හය ඒක මානේ කි විහිම් ෆෙරි විහින්න නොමි දිහයකුම් ෆෙරිගෙන් එකලේ ෆාන ෆහු දෙදි හය එකලේ ෆාන ඉතිකාෆ් කරවි එම හේරුම් තෙරි මං අපිට උණු කන්නේ ගේ ඉතිකාෆ කි කොන් කම එක්කම් වෙසෙයි මුස්ලිමුන් කම කොළගොන නකි ඒ බඩ අලුකම නේගේ එකම බෙහෙගතොක් මෙබ්බස් මාලුමාත එහි ෆෙන් නේ ठीक है ආයෙන්නු එන්නු ඉතිකාෆ ඉතිකාෆුගේ එම්මෙ මදුමිනකි එද්දුවස් අස්ලු ජුම්හූරුල් වරින් විදාලෝන ඉතිකාෆකී ඒ අස්ලු දිහදුවා හැ එකමකු මි දලීල විස්නාෆ මි දෙම්මෙ උමර් ගෆානුගේ මි බයන් කරන දලීල් මි දලීල ගෙන්න එල්මරි විදාලවන එම්මෙ මදුමිනි එද්දුවා හැ එද්දුවවර මදෙන්න කරන ඉතිකාෆෙක්කම ගන හොහිමනේ එද්දුවවර මද වෙච්චි යකායි එද්දුවසෙයි දැන් රම්ලෝම හුව කුරන් ජිහෙන හැම දිහදුවසෙයි සුන්නෙක් ගොත කීවසෙයි ෆහුදි හැ දැන් කුල දානවගෙන් වා මිහා මුලි රම්ලෝම සේද ඒ එනගේ කමෙන් ඒ සවාබු ගමච්ච සවාබු ಒಮ್ಮೆಗ ಸವಾಬಲು ವೇತನ ಸಂಗ ಗಿಯಾಮೆದ್ದು ಹೋಗ ಮಿ ಹೋದೆ ಎಚ್ಚಿತ ಫೆನುನೀಮ ಎಂಗೇನಿ ಅಳಗೊಂಡ ದುನಿಯೆಗ ಮಾಗಿನ ಎಚ್ಚಿತ ಹೋದೆಜ್ಜಿ ಅವರ ಮುಫಾವೇವ ಏಕಮಕ್ಕೆ ಫನಾವೆ ಉಸೆಬದೆ ಉಸ್ವೆ ದಿಹಾಸ್ ರುಫಿಯಾಲಿ ವೆಜ್ಜಿ ಮಿಹ ಕಿಯ ಫಾವಾನೆ ಫಹರ ದಿಹಾಸ್ ರುಫಿಯಾಲಿ ವೆಜ್ಜಿ ಮಿಹ ಏಕಮಕ್ಕೆ ತಿನ್ನಾಣತೆ ನಾತುಗ ದೆದ್ವಸ್ತೆರೆಗ ಸಿಂಗಾದನ ಹುಲಿ ದೆದ್ವಸ್ತೆರೆಗ ಎದ್ದು ಹಂವಸ್ ಹರದು ಕುರಂತಂ ಕೊಳೆ ದನ್ನ ಮಿಹ ಹರದು ಕೊಲ್ಲೆ ಫಾನ ಎದ್ದು ಹಂವಸ್ ದಿಹಾಸ್ ರುಫಿ ಕೊಮ್ಮ್ಯಾಗಸ್ ಏ ಒನ್ನ ಏಕಂ ಗಿಯಾಮೆದ್ದೋಗ ಲಿಬೇನೆ ಎಚ್ಚಕಿ ಮಿತನುಗಾಳ ಕೊನ ಮಿ ಕುರಿ ಇಂದಿ ಗಹುಗೆ ಮೇವಾತ ಗಿಯಾಮೆದ್ದೋಗ ಲಿಬೇನೆ ಎ ನಿಮುಮೆನ್ನುವಾನೆ ಯಕ ಗಿಯಾಮೆದ್ದೋಗ ಲಿಬೇಚ್ಚಕಿಯ ಬಲೆವ್ವುಮೆನ್ ನಿಮುಮೆನ್ನುವಾನೆ ಬಲೆವ್ವೆಸ್ನುವಾನ್ ನಿಮುಮೆನ್ನುವಾನ್ ಆವಮುಂ ಅನ್ನ ಅನೆಕ್ಕ ಇದೋಗೆ ಮೊಳಕಮಕಿ ಇನ್ಸಾನಾವೆಸ್ ಎತನ ವನ್ನ ಸ್ವರ್ಗವಂತವೆರಿಯ ಕೊಮ್ಮೆ ಹೊಕುರುದು ಹಾಕುಸುವಾಂಬಮು ರೀತಿವಮುಂದ ಏ ರೀತಿಯುಮ ಕನ್ನಾದೆ ಬದಲ್ ಮಿಬುನಿ ನಿಮುಮೆ ಎ ಹೈರಾಮಾಂಜಿಯ ಕಾಮೆದೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಹುರಿಯ ಕಮಕ ಕುಳದುಮಂತ ramlo memni komme hokurdu hegge tangunana majli he e majli hun emru emi hunge ahul weringe gaat dar emi huna subhanallah timanna gaatun nikun irabure mihar mariche komme hokurak wanna rite sam e kama kahna nanne badale e boiche sa kaiche sa furatama bo buima bur dembo buim mirwan evvure dembo buim mirwan e miru umakas nanna nimume keumbe suri hame gota e sorge එතන ලිබේ තමයි කුරම් වී එතන ලිබෙන මිතා කුරවුණු කමකුන් එහෙනු නුලිබේන mitahama deyan urala mihen tibegen e waanakamen nun e etan nu libene haag bodu tane mitanga allah labbaha mere hiyo amal tak kurima etan libene wallah ah ಆ ದಮುನಮಾದು ರೋದಮಹು ರಂಗಳಿ ಜಮಾತುವೆ ಕುರುಂ ಜಮಾತುವೆ ಕುರುಂ ರಂಗಳಿ ಸಬಕಿ ಕಲಿಯಗ ಫಾನೆ ಬಹುರ್ ಜಮಾಯಂ ಹದ್ದ ಫರೋದಮಹು ತಿಂಡೆ ನಮಸ್ ದೆಂಗೆ ಕಲಿಫಾನ್ ಕೊಮ್ಮೆರಿಯ ಕುನೆ ಹೆದ್ದೆ ಈ ಫಹುದಿ ಹೇಗ فهديه كريك فانو تينري بهر اصحابي كرناكين جماعه حد دمنا ما كور وافا دين كليفان نكمدانو غنيما سو اصحابي كنو سوالو فدنا تا هتوا يپلوا سوال كورما دنبي تيمن كليفانم غستوغي تاترونري نكمدانو غتي سببكي اي تيبام هم وچيكن فرض كور وافان تبيرونه ඒ බොයින්ගේ මිහරු සීදා හඳානේ තේ විශ්වන විලේරයක තේ විශ්වන විලේරේ බෙන්හම ගාමවසේ ಒಮ್ಮೆಗಸ್ ತಿನ್ರೆ ಕಲಿಫಾನ್ ಫಹುದಿ ಹೇಗೆ ನಿಕುಮಡಾಗೆ ದೆನ್ ಕಲಿಫಾನ್ ಅನೆ ಹತರ್ಮನ್ ರೇ ನಿಕುಮಡಾನು ಗನ್ನವಿ ಫರ್ದ್ ವೆದಾನ ತಿಬಿರುಂ ಏ ವಹಿಬಾ ವಲವೆ ಜಮಾ ಏ ದೀನಕ್ಕೆ ಅಹಲ್ವರಿನ್ ಕಮಕದ ದಹಿವತಿ ವೆಜ್ಜಿಯಾ ಅಲ್ಲಾಹ್ ಫರ್ದ್ ಕುರವಾಯ ವೈಕಂತತ್ತ ಏ ವಹಿಬಾ ವಲವೆ ಜಮಾನುಗೆ ಖಾಸ ಕಮೆಂಗೆ ಎಮಿಹಾರ ನಸೋರಾಂಗೆ ಜಮಾನುಗೆ ಸಿಂಗಿತ ರುಹಬಾನಿಯತ್ ವೆಮಿಹುಂ ನಾ ಅಲ್ಲಾಹ್ ಫರ್ದ್ ಕುರವಿ ಎಮಿಹುಂ ಕಂ ಇಖ್ತಿಯಾರ್ ಕುರಿಮಾ ಎಮ್ಮೆ ರುಹಬಾನಿಯತ್ ದೀನುಗೆ ಫರ್ದ್ ಕುರವಿ ವರಹಬಾನಿಯತನ್ ಇಬ್ತದಉಹಾ ಮಾ ಕತಬ್ನಾಹಾ ಅಲೈಹಿಂ අල්ලාහ් අයි කුරාන තිමන් අල්ලාහ් නුනා එකතුගේ මන ෆර්තන් ෆර්දු කුරවිය කන්තගේ එමිහොන් අමිල්ලා අමිල්ලා ඉක්තියාර කුරිකම කිය අලන් ඉජාද කුරිකම කිය මිහොන් දීනුගේ මිහොන් රොහබානියතු එමිහොන් එකම ග ලාසිම වගති මත මන් අල්ලාහ් ඉබා මං මච්ච එකම වාජි කුරවිය එහෙම වහී බාවලේ සමානුගේ ખાસ කමෙන් එයි කමකන් ඒරුගේ මුස්ලිමුන් මත මුමිනුන් කමකක් දහි වෙති වෙච්ච ඒච් ෆර්දු වගෙන්ත එහෙම අල්ලාහ්ගේ රසූලා බයකන්ත මෙදු කණ්ඩායලවවා ඒ ෆර්දු වේදානති සුන්න එකන්තත්ත ඒගොතුන් දමු නමාදු සකදේ ෆන් හතරවන් රේ ජමාන් නෙහෙද් දෙවි ඒකම් ෆර්දු වේදාන ඇති ආ ෆරහන් රංග එම්මෙ රංගලි හැම ෆුරත්තම එම්මෙ ෆහන් එකී ආයෙත් දෙවන ෆාර්තා කුරාර කොෆ්ෆා ෆේෂෝ ආවුදු කියාපා එමෙ දුකෙන්ද ජාවුදු කියන්නේ a yakan nuji hena uzu kiya ka yakan nuji hena uzu kiya ke hama in farhungan ekka kiya a e bae zikuru ke terega e qur'anu ke baen e de wa ke tilawatu ke sajida එච්ච කියා කන්නු ජීහෙන මිසක රංගලි ආයතෙක් ගෙහුට්ටියක මේ කණ්ඩායම මිසක බය තංකෝ කොනේ දාන්නේ මානනු බෑවා හිසාවක එතං කොලන් හොට්ටෙජ්ජා මාන කෝස්වා හිසාවේ බය මේ හතිමුත උන සෞදින රහ හතිමුත ලාමෙජ්ජහ ෆෙන්නාන ලා එතන මාන කි මිතන නොහුට්ටාෂ එතන හුට්ටීම මාන ගෝස්වාන ගෝස් වේගෙන් දාන එහෙම වේගෙන් ලාමෙජ්ජහ ෆෙන්නාන කුඩ කුඩ ලාම මතීග ඒක මාන කි එතන නොහුට්ටාෂ ආ එහෙම වෙජ කුරින් ෆරන් ජේනලු ආය මස්ස දෙන්න ආ එතන හුට්ටා ෆිය ජේන කුරින් ෆරන් කුරි ලෆ්සුන් ෆරන් ජේන ආසු වරුගේ වන්න මීහුන් නෙන් එකම කුළු ජහා කන්නු ජිහේන කුඩා ගිෆිල කුඩා ගිෆිල කුරා කන් ඔහු එතාංගවස් නේ කහල කමෙක් ගවාහකයි එකහල කමෙන් නේ ඒ ජකහල කමෙන් නේ කොම්මක නරකවන්ත වෙරින්ගේ ගායින් ෆෑබානේ දොස් ඒ නරකය වෙද්දුම ෆහුගා දැන් එතාංග මහෂර්ග මයදානක දාහිල්ලානේ ස්වර්ගයේ ගසිල්ලානේ දලේ එකයිච්චි කේම එමෙ කුඩා කුඩා දලෙන් එක දලුග දවන කොමකස්තෝ ඉවස් දාලක දවාන ගම කස්තුරස ඉතක් කුඩු ජහ කන්නු ජහේන ෆාහාන කුරා කන්නු ජහේන එව්ස් කුඩ කුඩ ෆාහාන එව්ස් පොඩ ෆා නිදා කන්නු ජහේන එ නිදියසේ වරබලි විමාන නැච්ච වරබලි කමෙන් නාන්නා නේතා ආ දුනියේග ඒන ලැජ්ජතු ෆුලාහු රිහ කමෙන් තංගලි බෑ දුනියේග ලැජ්ජතු ෆුර අංගෙන්වත් තිබෙන හොමර ලීනු අම්බින්න දෙවෙන හොමර ලීනු එමි හුන්ගේ රීතිකම කි මිසාරනේ ෆද රීතිකම ඇත්තේ දුනියේග නෙන් ෆද රීති බෑ ආ ඒ තාකුණෙන් එතත් දාහිල්ලානේ දාහිල්ලා අංහෙනුන්න අංහෙනුන් අති බය රිවායත් හුගේ බහරි දුනියේක සෝලිහ කොන් උළුණු හේවලෆා කොන් උළුණු අංහෙනුන් අල්ලාහ් තාලා හෝරල් ඊනුන්න පුරම් වෙස් කියාමෙද්ද හොක රීති කරවානේ හෝරල් ඊනුන්න පුරම් වෙස් රීති කරවානේ එකබලුන්න වනී එකබලුන් එදුණු ෆිරිහින දුනියේක මියුලේ මිහුන් ගතනේ එකබලුන් එදුණු මිසක අබි මිහා දුනියේක මිසක අබි දෙම ෆිරින් වෙජ්ජියා අබි මිහා දෙනේනක ෆිරින් මිහාත එදුවහු එන්නුවානේ එකම දෙෆිරින් හුරියන් බෑ. දෙෆිරින් කියන හුන්නාන. ඒ මිසක ෆිරිමියම අරවීම දෙන් එනානි ඉන්නාට එහෙම මිහක. මිසක එහෙම මිහක ඉනී එන. ඉඳෆියා ගියාමත් දෝ කියන බල ඒරුන් එන ඉක්තියාර කුරානේ දෙමිහුගේ තෙරෙන් කොම්මස් මියා. තින් මිහම වජ්ජිය. නෝ එහෙම මිහ දෙමිහුන්න මිසකන් එකන් අනේ ඒගේ ඉදිකොළ ඉදිකොළ අල්ලාහ්නු ලබානේ. මිහාර ඒගොල්ලන්ට කි අල්ලාහ් මිසක් යන් හැම් මිහන් එබෑවති. අන් හිමියන් ඉක්තියාර ඉන්නේ ෆිරහින්න කනකන් ෆිරහින්න ඔති ඉක්තියාර කරන් හවරලේන ආ තිබුණ අන් හිමිය දෙමෙ හොන් ඉක්තියාර කොෆානේ ඔහො ඒ ෆිතරතා ඛිලාෆ ඒ අන් හිනක දෙ ෆිරහින කු ඉක්තියාර නොකරේ ෆිතරතා ඛිලාෆ ෆිතරතා ඛිලාෆ කම නාන්න නතනක ඒ ෆිතරතා ඛිලාෆ ආ හරි හ්ම් ಹಾಂ ඔහො දෙමීහුම සේනල්ලි බෑන සවබකි ඒනගේ දෙයම්බින් එයි ඒන ඒ මීහුන්නෙන් එහෙම මිහකයි දෙෆය එහෙම වෙජ්ජේ දෙමීහුන් ඉන්නනේ නය යකුෂක් කේස් නේ ආ යකුෂක් කේස් නේ නෝනේ නෝනේ එහා ඉරපුර කිනා ඉරවාන ಫುರತಮಿ ತಾಳಫಿಲಿ ಫುಮ್ಮಾರಿ ಮಫಹು ದಾನೆ ದುವಸ್ ಕೊಳೆ ದಾನೆ ಏಗೆ ಬಹರಿ ಬೈ ರಿಯಾಯತ್ ತಹುಗ ಏಕಿ ದುವಸ್ ತ ಓಕೆ ಮಿನ್ ಬಾಯಾಂ ಕೊಫ ಆ ಏಯ್ ಅಸ್ಲು ರಾಜಿ ಗೊತ್ತಕಿ ದೇ ತಾಳಫಿಲಿ ದೇ ತಾಳಫಿಲಿ ಕುರ್ಆನ್ ಗೆ ಸೀನಿ ದೆನ್ ಬೈ ರಿಯಾಯತ್ ತಹುಗ ಬಹರ್ ತಿನ್ ತಾಳಫಿಯಸ್ ಏಯ್ ಫುರತಮ ಮಿ ತಾಳಫಿಲಿ ಫುಮ್ಮಾರಿ ವೇನಿ ಮೀಹುಂತಂ ಹೇನೆತು ಗಿಯಾಮೆ ದುವಹುಗ ಫುಮ್ಮಾರಿ ಫುಮ್ಮಾರಿ ಮೀಹುಂತ ದಿರುವುಮ ಫಹುಗ ಅದಿ ಫುಮ್ಮಾರಿ ತಾಳಫಿ ඒ තාලෆියකි හේන තුමුගේ තාලෆිලි ගුරුවානුගේ සබාදේ ඒ හේන තුමකු මූසාගේ ෆානන් හේන නොනතේන හොරිහා නබීබේ කනම හේන ෆුලු නතේන ඒ තාලෆිලි හේන තුම එතංගනේ සොයිකා නේද වනුෆිඛ ෆිස් සූරි ෆසයික මන් ෆිස් සමාවාති වමන් ෆිල් අර්ද් ඉල්ලා මන් ෂා අල්ලාහ් තාලෆිය ෆුමාල වෙන එහිඳු හේන තිගෙන් දානේ උඩුතකා බිමුගාවා හොරිහා බයක අල්ලාහ් ඉරාද කුරේ බයක ෆියාවා ඒකතරක බය මලාකතුම හේන ෆුලු නතේන දැන් ಮೂಸಾಗೆ ಫಾನ ಫೆಸುನತೇನೆ ಅಲ್ಲ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಾಮ್ ಹೇಫುನತೆ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಾಮ್ ಹದೀಸ್ ಬುಕನ ತಿಮಂ ಕಲಿಫಾನ ಹೇಫುಲು ಅರಾಯರ ತಿಮಂ ಕಲಿಫಾನ ಫೆನಿ ವಡಾ ಗನ್ನವಾನೆ ಇದು ಹೋಗ ಮೂಸಾಗೆ ಫಾನ ಅರುಷೆಗ್ಗೆ ಫಯಾಗೆ ಇಪ್ಪವಾಗೆ ಒನ್ನವನಿಕೋ ತಿಮಂ ಕಲಿಫಾನ ಕನ್ ನೇಗೆ ಕಲಿಫಾನ ಹೇಫುಲು ನೆತುನು ಕಮೆ ನುವತ ತಿಮಂ ಕಲಿಫಾನ ಬರ ಕುರಿಂಗ್ ಹೇಫುಲು ಎರಿ ಕಮೆ එකම් බයි රිවායත් එක පුරේ කලිෆාන ෆහරෙග්ග මුසා රසුනා හදීස් ලකුනේ ෆහරෙග්ග වේදානේ කලිෆානු හේෆලු නැතුනුතා එද්දුව හොය කොන්දුවහයි ತೂರು ಫರ್ಬದ ಕಾರಿಗೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ತಜಲ್ಲಿ ಒಡಿಗನ್ನೆ ಹಿಂದು ಎ ಹೇಫಳು ನೆತ್ತುಮ ಅಲ್ಲಾಹ್ ಹೇಫಳು ನೆತ್ತುಮ ಮಾಫ್ ಕುರೆವಿ ಮೈ ರಿವಾಯತ್ ತಾವುಗೆ ಬಾರಿ එහෙම ඒගොතුන් තින් තාල ෆිලිස් එබැයින් බැයි රිවායත් අහුග වල්ලාහ නම් දැන් කොම්මියකස් තින් තාල ෆිලි දැන් ෆුමෙරේ ෆුමෙරේ වෙන බුනාමියක් වෙසේ බුණනි දෝගෙන් නොයි ඒ දෝග කියන පුනේ වෙන ආ <laughs> ආ ಮಾಡಿಕೊಳ್ಳ ಅದೇ ಮಿಸ್ಕಿತುಗೆ ಗಿನಾಯರು ಹಮೈನ್ ಬರಕ ಸವಾಬು ಲಿಬೇನ ಕಮ ಇತಿಕಾಫೆಗೆ ಸವಾಬನ್ನು ಲಿಬೇನ ಮಿಸ್ಕಿತುಗೆ ಇಂದಗೆ ಜಿಕುರು ಕುರಿ ಬರಕಂಗೆ ಬಹರಿ ಸವಾಬು ಎಕಿವಾರ ಮಿಸಾಲಕ ಫರ್ಸ್ ಸಮಾದ ಕೊಕ್ಕಂಗೆ ನ ಇಂತ ಇಂದೆ ಬುಲೂನು ಗೆಲ್ಲೆ ಹಾರು ಅಲ್ಲಾಹ್ ಜಿಕುರು ಕುರಂಗಿನಿ ಇರು ಅರಂದೆ ಇರು ಬಂತಿಯಕಂಗೆ ರೀಮಾ ತೆದುವೆಗೆ ದುಹಾ ನಮಾದುಗೆ ದೆರಕ ಕೊಲ್ಲೆ ಇಂಬುರು ಎದನಿ ಹಜ್ಜಕ ಉಮರಾಗೆ ಸವಾಬು ಇಫಾಗ ಅದಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಎಕುಗ ಕುರಿ ಹಜ್ಜಕ ಉಮರಾ ಕಿ ಹ್ಯಾಬಡು ಆ ಇಂತಾಯೆ ಹದೀಸ್ ಕೈನಿ ಇಂತಾಯೆ එහෙම නැස. ඒ මොෂෙක් ගායන නඩක මොෂේ. ගාඩින් දෙන් අන්දාදා කොල්ලා ඒ ගායන කම හරි ඉරු අරණී කිහර කොජ්ජා ඉරු අරාෆම් බෑ ගඩින් හරෆම්. හරෆම් රංගලවාන. නුවතෆන රමිනට යුනිවර්සිටි නාන අරයිසා. ආයි හැම ඉශ්‍රාග් නමාත් දුහා නමාත් ඉශ්‍රාග් නමාත් ෆාව. එහො ඉශ්‍රාග් නමාද කී දුහා නමාද කී අවවාබින් නමාද කී හැම එකෙච්චෙන් එන්නමාද. දාමු නමාද කිස්ම කියන්නේ දාමු නමාදු ඛියාමුල් ලෛල් තහජ්ජුදු තරාවිහ මෙහම එකෙච්ච. හැම ඒකත අද මස්සලෙන් නුන් ඒ කියන ආ සුන්නෙන් නමාද මිහකන් එබහරි ඉරු ඉරුමෆහු මෙන් දුරු වන්දෙන් එන බේනු සුන්නතේ කුරවේ නේ නෑ. සුන්නේ හැම මිස්කිතන් අහදරක් වයි කොල්ල බස් මස්සලෙන්. උන්දෙන් ඒගේ මරබැංගිල් වෙන විදාලහ මිස්කිතුගේ ඉනුමේ මුරාද කී ඒක දැන් කමක හදීස්ගේ නස්සුගේ ඉනි ඉන්තාංග වදුණු ගෙල්ලීද ඉන්තාංග නෝනේ ඒ දැන් ගුරුවන් කියවට කස හතිමනකන් දාදියුන් ඒ එකහකන් තන් ඒ සරූරිකන් තත් ඒ හෙන්නන් නෝ දැන් මුරාද කී එක් ගොතකසේ තනු නුතේ දුවේ වේනි කියනෝ ඒ ආ ඒකෝ නමාදන් හුරගෙන් මච්ච බෙනම කිය හරාංකම ege ebon waiduge basfulu ibwafa ekashigen ve Allah subhanahu wa taala mihage fenungen diu mihar Allah subhanahu wa taala waiduge basfulu ka challenge hokgen wan ekan enge miyak maccha balafi enage ena kanumun ekashigen ve ebharu vefa mihar me onnani imam miha vure kurin harakat kurun eves haran kuran vefa kame sallallahu alaihi wasallam bukhari ga hadis program innani ama yakhsha ahadukum أن يرفع رأسه قبل الإمام أن يحول رأسه رأس حمار أو يحول صورته صورة حمار තියබෑමි හුකුර මියකු බිරන් නුගනේ හේ ඉමාමවර කුරින් එන හරකාක් කොෆියා ඒනගේ මූණු හිමාරෙක්ගේ මූණන් අල්ලාහ් බදල කුරවවා ෆාන කමක නොත ඒනගේ සිෆා එක්ක හිමාරෙක්ගේ සිෆා බදල කුරවවා ෆාන කමක එන බිරන් නුගනේ හේ තියබෑමි කුර මියක් මුහද්දිස් දන්න මීහෙන් හදීස් දන්න මීහෙ චෙකු කොල්ලියේ වේතෝ මුහද්දිස කියවෑන් හොරිනිය චේව කොල්ලිය වෙජ්ජ යදි දන්න මිහකන් කුරමා බොඩවාන ඒ අල්ලාහුගේ වයිදකා චැලෙන්ජ් කුරාක චේකු කුරන් එව්වස් කුජ්ජක මසක් කන්න කුරාති ඒ කෂේගෙන් බ අල්ලාහු එකන් කුරෙව්වු එන කන කුරෙව්වු මච්ච බලාෆිය කන කුරෙව්වු දැන් ඒනහි කියවෑදේ මිහන් හදීස් කියවෑදේ බොඩ ඉල්මරින් එන ඉන්නනි මූණුනි වෑකෝක් කුරීක බයෙන් මිහන් හොරෑ විය ඒකත තන් කොල සිෆා හුතුරු මිහන් බස් මූණුනි වෑකෝක්ෙන් තිබේ හදීස් කියවෑදේ කඩ එනන මූණුනි වෑකෝක්ෙන් දැන් උස් තරිවර කුසුවාලෙ විශ්න කුර කීවෙගෙන් තෝය දැන් මේ හදීස් බුඛාරිගේ මේ හදීස අර හැමවීම එන කෂ්ෆු කොල්ලියනගේ මූණ කෂ්ෆු කොල්ලියන මූණ මිනන හිමාරෙන් දැන් ඒන හොරියාගොත නැසයත්තර වි කුදින්නේ නම නම අල්ලාහගේ වයිදෙ චෙකුණු කුරාතිගේ චෙලෙන්ජ් කොෆේ වානුවා කො බඩ නූලේ තිගේ නම නම තිමන්නේ මිහිරි මිහෙන් වේසයි එහෙම වාකේ මච්ච බෙලම කි හරාන් කමෙන් එයි කනුමුන් එකශියෙන් වාකම හදීස් කියන්නේ කොට ආ ෆහුසුවා නුගේ මියතුගේ ರಂಗಳ ಕಣ್ಣುಂದಿ ಕುರಿಯದೆಂ ಬಾತಿಲ್ ವಾನಕೆನ್ ನುಬುನವೇನ ಬಾತಿಲೆನ್ ನುವಾನ್ನಮ ದೇಕಮಕು ಇಮಾಮಿಹಂ ಹಂದಾ ಕೊದ್ದೆನ್ ಜಿಹೇನಿ ಫುರತ್ತಮ ಸಲಾನ್ ದೀವಾ ಎ ಮಿಸಾಲಕ ದೆರಕ್ವೆಕ್ ಕುರವುನು ದೋಹು ಎಮ್ಮೆನ್ ನಗ್ಗಿ ಎಂಗೆ ಅವ ಕುರವಸಂಗೆ ದೆರಕ್ವೆಕ್ ಕುರವುನು ಸಲಾನ್ ರಸ್ ದೇವಿ ಅದಿ ಎಚ್ಚಕೆ ವಿದಾನವ ತಿಬ್ಬ ಸುಲ್ಯದೆನ್ ಕಿಯಾಬೆ ಕಲಕುಮಿ ನಬಿ ಸೋಸಾರಿ ಹಕ್ಕುಸ್ಮಿ ದೆನ್ನೈ ಆ ಕೊಮ್ಮೆಗಸೆ ಇಮಾಮಿಹಂ ಹಂದಾ ಕೊದ್ದೆನ್ ಜಿಹೇನಿ ಎ ಕುಶೆತ್ತಿ ಕುರವುನು දැන් ඉමාම් මිහා කුංගලු සජිදා කු සජිදා කුරේ ඔමෙකස් ආදම් මිහා ඉසාමුන් දැන් මියදු ඉරා මි නෙමුනි සුබ්හානක අල්ලාහු බිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත කී එකවරක් කරන්නේ එකි මිමාමු එකවර සුවාලකි මෙහාර ඉමාමුන් බදලුම කිය මස්සලෙන්නු ඒ හරමුගස් දෙහරම් ෆුලුගස් කුරානේ අබද්දුවස් කොම්මේ ඉරක්වස් දෙයිමා ඉරාකොළුගස් විහරක්වෙක් කුරාර දිහරක්වෙක් කුරානේ එකක් අනෙත් දිහරක්වෙක් කුරානේ අනෙකක් දැන් මිසාකෙන් එබෝවේ අරක්වෙස් රසූලුල්ලාහ සමාරිහි මිසාකෙන් අරක්වෙස් සාබිතුවා මිහ ඒ නම් මිසාක අරක්වෙක් කොග්ගන් ෆෑබන්දියම අනෙන් ඉමාම වෙරි දැන් ඒ නෆාතුව කුරානේ ආ මොළු ඉතුරු එකම වනී මිහාරු තීගේ වර බොඩ තෆ්සීලෙත් දාන් එවජිහේ ඒ මිසාරෙන් අල්ගොන්ඩමන් දිවි රාජ්‍යක ඉරාකුලුගමි තරාවිස් මේ කුරණී ඒ සමානුක තරාවිස් කුරු ගතකන්නෝ අදි මිහාරවස් බොඩති මිස්කිත්තව තරාවිස් කුරා ගතකන්නෝ සබකි කොම්මෙරිය කොම කියන්නේ වල්ලාහන් කරගෙන තිරි නුවතාල්ලාහක් මුත්තකාතුරුන් කරගෙන තිරි කොම්ම දේවන් රකතේ ගුල් වල්ලාහවත් ඒ දුනියේ ගදි එව්වස්තනක තරාවිස් කුරා ගතන්නෝ එව්වස් ඉස්ලාමික ගොමෙ අලවණම ගදි නුදකින් එව්වස් ඉස්ලාමික ගොමෙ ගොත තරාවිස් කුරා තන ඒ තරාවිහුක මක්සද් වසාසිලෙන් නෝයේ ತರಾವಿಗೆ ಮಕ್ಸದಕಿ ಗಿರಾ ಇವಾಯ್ ಗುರುವಾಂಗ್ ಅಲ್ಲೋಗ ಅದರತ್ವ ಕಿಯೇವು ಕುರಿಮತಿ ಕೊಳಂಗ್ ಹೊರಗೆ ಗುರುವಾ ಯಾರ ಗುರುವಾನ್ ಮಿಕಿ ಕೊಮ್ಮೆರಿಯಕ್ ವೆಕೆಚ್ಚೆ ಕೊಮ್ಮೆರಿಯಕ್ ವೆಕೆಚ್ಚೆ එහෙම වාගේ තරාවිග මක්සද වෙසයකුන් හාමෙන් නොවේ දැන් එහා කුරු කුරු ගොක් කුරඤ්ඤා විහි කුරේ විහි එකම කු දීගු කොක් කියවඤ්ඤා අර කුරුණ ඒ රසූල්ලා සම කුරේ වි ආශේ වර දීගු කරේ ෆාන කුරේ වි ඒ ෆුරතම රකොතේ කරේ ෆාන කිවි වර එංගි වඩ ගන්නවා ෆුරතම රකොතේ කරේ ෆාන විදාලවි අල්හම්දු සූරත ෆහුගා බකරා සූරයි, ආල ඉම්රාන් සූරයි, නිසා සූරයි, මායිදා සූරයි, අනාම් සූරයි, ආරාෆ් සූරයි ෆුරතම රකවතු. ඒකනේ මා උරවිවරු. එහෙම මේ වාහකේ කි ඒකලෙෆන් මුලිරේ හියා කුරව්වාත මුලිරේ වෙසියා කුරව්වා. දැන් කොම්මියකස් කොම්මෙරයක තරාවියක හතිමුනින්ම වාබේ කලුම් උලේර ස්වාමීන් වහන්සේ කොම්මෙරයක ආදම් වාගතකී එබේකලුන්ගේ වගතුක සල්ලාහ් බරකාල්ලවනේ එබේකලුන්ගේ ඊමාන් තරිකව මිසක බයම්මි ඉමාමුන්ගේ බහරි ෆොයිල්ලි උවාෆ ඒරවාදී අතුන් දියොන මිහාල් කොම් මිහාල්ත කම්පියුටර් මිහාල් දෙන් ලිය විදාන වර බෑවරුස් මියක කොම්පුන් ලියා ඒ සමානුගදී අතුන් අදී මිකහල ගලමෙන් වස් නුන්ගේ ගුණ දියකරු අලාහ දෙයියක් කොප්පෑරෙන් ජීය දියකරු අලාහ එබේකලුන් ලිය ෆෙහෙර ෆොයිත්තගේ මිහාරු මීහකු මුලි උමුරු මසයි කුරකස් එ එ මිහුන් ලිය ෆරු හුරියාපතන් වස් කියේ නේ නුවස් කියේ නේ මුරිහාෆත එක්කොර එවරන් එවරන් ආයරම් බේ කොබෑගේ හගීගතකි එමිහුගේ වගතෝග අල්ලාහ් බරකායි ලෙවි බරකායි ලෙ මෙහෙරි දිගු වේවා එයි වගතකි වා සාහවජතෝ ඒ අස්ලු වාගේ අරකව රසූලුල්ලාහ් සසම කුරෙවි තරාවි හුගා අරකවයි දැන් ඉල්මෙරි විදාලේ ෆොන්නනි කුරුකොක් කුරඤ්ඤා රකොයි දිව කුරාෂ දිව කොක් කියවඤ්ඤා මේක කුරුකොක් කියවඤ්ඤා රකොයි දිව කුරාෂ රකොයි ගින කුරාෂ දිව්කොක් කියවන්නේ අර කොයිමද කුරාෂ් ඒ දැන් ඔයි ගොතක් කි දැන් ඒකෙන් අලවනස් දෙකේනි දැන් දිව්කොක් කියවන්නේ වාකි අද දෙක කණ්ඩායම් ගොතක් කුරඤ්ඤා අර කුරුන් එම්මේ රංගාලේ කොම්මක දැන් ඉමාම් බදලුම කියේ මස්සලෙන් නුන් ඒ හරම් ෆුලතහු ගවේ සම ඉමාම් බදලවාන ඒ දම්වරු නමාතු ගවේ අර කුරා දම් නමාද කුරානේ තංගව සාරේ ඒ ගවස් බදලවාන දෙ ඉමාම් කුරාන තෆොතක් කිය ෆොතකවර ඉතුරක් කියවන්නේ ෆොර තම දෙරේ ෆොතකවර ගිනන් කියවානේ තංගව දම් නමාදුවා عدم إحسان ولم يدن إيمانا سبحانك الله وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين السلام عليكم ورحمة الله وبركاته